තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපි අපේ සුපුරුදු සදහම් හමුව ආරම්භ කරන්නයි මේ සූදානම අද විවාහර වර්ෂයෙන් 2020 වර්ෂයේ අටවෙනි මාසය කියන්නේ අගෝස්තු මාසේ අඟහරුවාද දවස වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අපේ සදහම් හමුව සඳහා එකතු වෙනවා ඉතින් හැමදෙනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වෙන සියලු දෙනාම.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 අපි හැමදෙනාම තථාගත ධර්මයේ ආభాෂය ලබන තථාගත ධර්මය දැන හඳුනාගෙන මේ මාර්ගයට පිවිසලා අපේ ශක්ති පමණින් එහි ඉදිරියට යන පිරිසක් ආර්ය ශා วก පිරිසක් සීක පිරිසක් ඉතින් එවැනි පිරිසක් හැටියට අපිට තවත් මේ ගමනේ නිමාවක් කෙලවරක් නැත්නම් මෙහි ප්‍රතිඵලය උපරිම ප්‍රතිඵලය ලැබීමට අවශ්‍ය මඟ පෙන්වීම සහායන් අපිට අවශ්‍යයි. ඒ සඳහා තමයි අප මේ සදහම් හමුවක් පවත්වන්නේ ධර්ම සාකච්ඡාවක්. ඉතින් අපි මෙහිම එකතු වෙලා විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි මේ ධර්ම හමුව පවත්වන්නේ. ලෝකේ පුරා ලංකාවේ ඇතුළු ඉන්න අපි මේ වගේ යොදාගත්ත වෙලාවල් වල මොන ගහලා ධර්ම සාකච්ඡා පවත්වන ඊට අමතරව අපි පෞද්ගලිකවත් අපේ මොන ගැසීම් තිබෙනවා ඒ දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේම මේ පවතින වාතාවරණය තුළ අපි සමීපව පිරිස වශයෙන් මුණ ගැහෙන ප්‍රමාණය පහුගිය කාලේ අඩු වෙලා තිබුණා. නමුත් දැන් අපි ඒක නැවතත් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් ඒ විදිහට අපි බලාපොරොත්තු වෙනවා දිගටම මේ දහම් හමු පවත්වගෙන යන්න. මේකට අපි කියන්නේ ශාසනය පවත්වනවා කියලා. බුද්ධ ශාසනය පවත්වාගෙන යෑම කියලා අපි කියන්නේ. මේකට නිමාවක් නැහැ. මේකට <clears throat> සහභාගී වෙන පිරිස සමහර විට අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සහභාගී වෙන පිරිස කාලයක් සහභාගී වෙන අය සහභාගී නොවෙන්න පුළුවන්, අලුතෙන් සහභාගී වෙන්න පුළුවන්. එහෙම තමයි ශාසනය. ශාසනය පවත්වලා තියෙනවා මේ වන විට වසර 2600කට වැඩි කාලයක්. ඉතින් ඒ කාලය තුල එකම පිරිස නෙවෙයි සම්බන්ධ වුනේ. මේ දහම් හමුවලට ධර්ම සාකච්ඡාවලට ධර්ම ප්‍රතිපදාවට එකම පිරිස නෙවෙයි. මුල් මුල් ශාසනයේ කවුරුවත් අද නැහැ. බුදුරජාණන් වහන්සේත් නැහැ. මුල් ශාවකයන් වහන්සේලා ඒ ශාවකයොත් නැහැ. ඒ විසු විසුණු උපාසක උපාසිකාව අද නැහැ. ඉතින් නමුත් ශාසනය පවත්වනවා අපි. ශාසනය පවත්වනවා කියන්නේ මේ ප්‍රතිපදාව. මේ ධර්ම ප්‍රතිපදාව අපි දිගටම පවත්වනවා. ඒකට අපේ මේ ධර්ම සාකච්ඡාවත් එහෙමයි. අපි ඒක දිගටම පවත්වන හැකි තාක් කාලයක්. අපිට සම්බන්ධ වෙන්න පුළුවන් තරම් කාලයක් අපි ඒක කරගෙන යන බුදුරජාණන් වහන්සේ නාසය අවුරුදු 45ක් මේක කළා අකණ්ඩව. අත්තනායර කරා. සංසභාව පවත්වලා තියෙනවා. උන්වහන්සේ වැඩ සිටි හැම ආරාමයකම හැම ස්ථානයකම ආරාම ස්ථාන නෙවෙයි ඉතින් එරිමහණේ ගහක් යට කොහේ හරි තැනක උන්වහන්සේ පිරිස රැස් වුණා නම් තමන්ගේ ශ්‍රාවකයෝ හිටියනම් යම් පිරිසක් උන්වහන්සේ මොන ගෙහෙන්න ආවනම් එහෙම නැත්නම් උන්වහන්සේ යම් පිරිසක් හමුවට ගියා නම් ඒකට මේ තැනක් නියමයක් විශේෂ තැනක් කියලා තිබිලා නැහැ. කොතනත් ධම් සභාව ධම්ම මණ්ඩපයේ පවත්වලා තියෙන. ඒකින් කරන්නේ මේ ශාසනය පැවැත්වීම. ධර්ම විනය දෙක. තව දුරටත් ඉදිරි પરම්පරාවලට අනිකුත් මිනිස්යන්ට බෙදා හදා දීමක් මේ කරන්නේ. ඉතින් ඒක තමයි මේ දහම් හමු ධර්ම සාකච්ඡාවල පරමාර්ථය මේක ශාසනය පැවැත්වීමක්. ප්‍රධාන වශයෙන් අපිට මේ ප්‍රතිඵලයේ වර්තමානයේ අපි මේ කරන මේක සම්බන්ධ වෙන අපිට වර්තමානයේ ප්‍රතිඵලයේ තිබිය යුතුයි. මේක අත්‍යවශ්‍යයි. ඉතින් එහිම අතුරු ඵලයක් විදිහට තවත් ත්‍රිසකට මේක sannivedanaya වෙනවා. ඒ වගේම බුද්ධ ශාසනය ධර්ම විනය දෙක ඉදිරියට පවතින. ධර්මයේ මේ කියන දෙක පවතින්නේ මිනිස්යා හරහා යන දෙයක් මේක. පොතින් පතින් යන දෙයක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් හිතන පොතේ පතේ ලියලා කියලා රෙකෝඩ් කරලා තියන්න පුළුවන් මාධ්‍ය තියෙන ඒවයි කියනකොට ධර්මය තියෙනවා කියලා නිකන් අපේ විශ්වාසයක් තියෙනවා. නමුත් ඒවයි තියෙන්නේ ධර්මයේ ඡායා මාත්‍ර වශයෙන්. දැන් අපි සූත්‍රයක් ගත්තොත් මේ මේ සතිපට්ඨාන සූත්‍රය අපි සාකච්ඡාවට ගන්න සතිපට්ඨාන සූත්‍රය. ඉතින් පොත්වල ලියලා තියෙනවා. අපුරු වචන වාක්‍ය භාවිතා කරලා සමහරට සජ්ජායනය කරපු එකක් ඕන නම් රෙකෝඩ් කරලා තියන්න පුළුවන්කම තියෙනවා. එහෙම තියෙනවා. නමුත් එතන කිසිසේත් ධර්මයේ ක්‍රියාත්මක වීමක් ධර්මයේ අනුගමනය කිරීමක් නැහැ. සම්පූර්ණ අවිඥානික මාධ්‍යයක ධර්මයේ පිළිබඳ ඡායා මාත්‍ර සටහනක් තියෙනවා. ඉච්චරයි. ඒක ශාසනයක් හැටියට ගන්න බෑ කොහොමද? ශාසනයේ පැවැත්වීමක් හැටියට. ශාසනයේ පැවැත්වීමක් හැටියට ගන්න පුළුවන් වෙන්නේ යම් මිනිසෙක් මේ දේ දැන අවබෝධ කරගෙන වටහාගෙන තේරුම් අරගෙන මේක ක්‍රියාත්මක කරනවා නම් තමා තුළින් තම ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙනවා නම් එතන ශාසනයේ පැවැත්මක් තියෙනවා. ඒක නිසා මේ ධර්මයේ සහ විනය දෙක පුද්ගලයා තුළින්ම ඉදිරියට යන දෙයක්. පුද්ගලයාට මේක අවබෝධ කරගන්න බැරි වුණොත්, වටහා ගන්න බැරි වුණොත් ක්‍රියාත්මක කරන්නත් බෑ. ක්‍රියාත්මක කරන්න නම් අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන. ඒ වගේ මේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන්නත් ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ මෙහි ප්‍රතිඵලයේ විශ්වාස කරන ගතිය. මේකෙන් මේ ප්‍රතිඵලය ලැබෙනවා කියන විශ්වාසය තාම ප්‍රතිඵලය ලැබලා නැහැ. ලැබලා නැහැ. නමුත් කරුණු සහිතව වැටහෙනවා මේකෙන් මෙහෙම කරොත් මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වේවි මෙහෙම විය හැකි කියන එක නිකන් අන්ධවිශ්වාසයෙන් නෙවෙයි ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණෙන්නත් ඕන මේ මේකෙන් මේක කරන්න පුළුවන් කියලා. ඒකත් උදෙක් අර කරුණු සහිතව හේතු සහිතව තේරුම් ගැනීමත් ඊළඟට සමාරම්භක වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමත් හරහා තමයි වශයෙන්ම ශ්‍රද්ධාව ඇති වෙන්නේ. මේ ධර්ම ප්‍රතිපදාව පිළිගන්නවා මේ ධර්ම ප්‍රතිපදාවෙන් මෙන්න මේ යහපත මේ ප්‍රතිඵලය ලැබිය හැකිය කියන ඒ ඒ විශ්වාසයේ ඒ දේ පිළිගන්න. ප්‍රතිඵලය පිළිගන්න. ඉතින් ඒක අවශ්‍යයි. ඒක ඒ ශ්‍රද්ධාව අපිට ඇති වෙන්නේ මේ ධර්මය කරුණු සහිතව හේතු සහිතව මනමින් තේරුම් ගැනීමෙන්. ඊළඟට අනුගමනය කිරීමෙන් තවදුරටත් ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙනවා. ප්‍රතිඵල ලැබුවම අශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ආයේ මේක ගැන විශ්වාස කරන්න දෙයක් නැහැ. අදහන්න දෙයක් නෑ මේක. විශ්වාස කරලා අනුගමනය කරලා ප්‍රතිඵලක් ලැබුවා. ඒ නිසා සාතන් වහන්සේලා අස්සද්දෝ කියන වචනේ හඳුන්වලා තියෙනවා. දැන් මේක ඒගොල්ලන්ට අදහන්න දෙයක් නැහැ. විශ්වාස කරන්න දෙයක් නැහැ. මොකද ඒක අනුගමනය කරලා ප්‍රතිඵලක් තරම් තියෙන. දැන් තියෙන්නේ ප්‍රත්‍යක්ෂය තුල තියෙන. ඉතින් එතෙන්ට අපිට එන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි මේ දහම් හමු ධර්ම සාකච්ඡා පවත්වන්නේ මෙන්න මේ ධර්ම ප්‍රතිපදාව තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම පිණිස. හොඳයි අපි අපේ කරගෙන ආපු මාතෘකාවට යොමු වෙමු. මේ වෙන විට අපි සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව ඉදිරියෙන් තියාගෙන මහා සතිපට්ඨාන සූත්‍රය මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන මේ සාකච්ඡා මාලාව අපි පවත්වාගෙන යනවා. මේ වන විට අපි එහි පියවර හතරවෙනි පියවර දක්වා අවිල්ලා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් පියවර හතරක් සාමාන්‍යයෙන් ශේෂ්ත්‍ර හතරක සිහිනුවන පැවැත්වීමක් මේ මහා සතිපට්ඨාන දේශනාව ඇතුලේ ඇතුළත් වෙලා තියෙනවා. අපි හතරවෙනි පියවරට ඇවිල්ලා තියෙනවා. හතරවෙනි පියවරෙත් අපි දන්නවා කමඨහන් හැටියට අන්තර්ගත වෙලා තියෙනවා. පහක් නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, බොජ්ජංග පබ්බ, සච්ච පබ්බ වශයෙන්. ඉතින් අපි මේ වෙනුවිට එහිත් නීවරණ පබ්බ සහ කන්ද පබ්බ කියන කොටස් සාකච්ඡා කරලා තිබෙනවා. ටිකක් ඒවා අපි ගැඹුරින් කතා බහ කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන පබ්බ කියන කොටසට අවධානය යොමු කරන්නටයි. එතකොට මේ මේ සතිපට්ඨාන ක්‍රමයේ මූලික කුසලතාව දැන් අපි හැමෝම දන්නවා. මූලික කුසලතාව වෙන්නේ සිහිනුවන පැවැත්වීම කියන එක. මේක දැන් අපි වර්ධනය කරගත්ත කුසලතාවය. මේ මේ සතිපට්ඨාන ක්‍රමයේ ආරම්භයේදීම ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති මගින් අපි මේ සිහිනුවන කියන දේ, සිහිනුවන කියන දේ අඳුනගෙන ඒක පුහුණු වෙලා ඊට පස්සේ සිහිනුවන පවත්වන්න අපි හුරු පුරුදු වෙලා තියෙනවා. යම් දෙයකට සාවධාන වෙලා යොමු වෙලා මනස මනවින් යොමු කරලා ඒ යොමුව දිගටම පවත්ව ගන්න. කියන්නේ දිගටම අවධානයේ සහිත වෙනවා ඒ දෙයට. ඉතින් මේ සාවධාන බව නැත්නම් මේ සතිමත් බව සාමාන්‍ය ජීවිතයේ අපි කරන කියන දේවල් හොඳට කරගෙන යන්නත් උපකාරී වෙනවා. ප්‍රශ්න ගැටලු අනතුරු නැතුව කරගෙන යන්න සතිමත් බව අපිට උපකාරී වෙනවා. ඒකටත් සති සතිමත් භාවයේ අපිට යොදා ගන්න පුළුවන්. මොකද ලෞකික ජීවිතේ යහපත බුදුදහමෙන් පෙන්නනවා. ඒ ලෞකික ජීවිත යහපත් කර ගැනීම මේ අධ්‍යාත්මික ජීවිතයට එන්න පසුබිමක් සකස් කරනවා. ඒක නිසා ලෞකික ජීවිතයේ යහපත වෙනුවෙනොත් අපිට මේ සතිමත් බව යොදා ගන්න පුළුවන්. එහෙම තමයි අපි මේක පුරුදු වෙන්නේ. සාමාන්‍ය දේවල් තුලින් පුරුදු වෙන්නේ. දැන් සම්පජාන පබ්බේ අපිට මතකයි. සම්පජාන පබ්බේ තියෙන දිනදා වැඩනේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ මේ අභික්කන්ත පටික්කන්ත ආලෝකිත විලෝකිත සම්මින්ජිත පසාරිත හංගාටි පස්ස චීවර ධාරණ අසිත පීත කායිත සායිත උච්චාර පස්සාවකම් ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිත තුන්හි භාව මේවා එදිනෙදා ජීවිතේ සාමාන්‍ය ලෞකික වැඩ. එතකොට බලන්නේ ඒක ඇතුලෙන් තමයි මේ ගුණය උපද්දලා තියෙන්නේ. නුවණ උපද්දලා තියෙන්නේ. එහෙමයි. මේ සිහිනෝන උපද්ද ගත්තයින් පස්සේ ඒක ලෞකික පැත්ත නිවැරදි කරන්නත් යොදන්න පුළුවන්. අනිත් පැත්තෙන් ලෞකිකත්වයේ ඉක්මවා යෑමටත් උපකාරී කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන ඉලක්කය ලෞකිකත්වයේ ඉක්මවා යෑම. දැන් ලෞකිකත්වයේ ලෞකික දේවල් හොඳට ලස්සනට පිළිවෙලට කරන්න කරන්න ලෞකිකත්වයේ එක්ක ඇලෙන ගතියක් පෙන්වනවා. දැන් මේ අපි මේ ලෝකේ අපේ භෞතික දේවල්, ලෞකික දේවල් හොඳට පිළිවෙලට ලස්සනට ක්‍රමානුකූලව කරන්න කරන්න විශේෂත්වයක් තියෙන ඒකට ඇලෙන ගතිය වැඩි. හිමිකක් තියෙන. ඊළඟට ඒව පොඩ්ඩක් අවුල් වෙනකොට එහා මෙහා වෙනකොට ගැටෙන ගතිය. ඉතින් සතිමත් භාවය විමසුම් නොවන වීරිය තුන යොදලා ලෞකික දේ යහපත් කරන්න පුළුවන්, නිවැරදි කරන්න පුළුවන්, පිළියෙල කරන්න පුළුවන්, ලස්සන කරන්න පුළුවන්, හැඩ කරන්න පුළුවන්. වඩා ඵලදායී කරන්න පුළුවන්. ඒවා මිනිස්සු කරනවා. දැන් හොඳට සිහිනුවන යෙදුවෝ එහෙම කරන්න පුළුවන්. දැන් මේ අපි උදෑසන නැගිටලා මේ අපි පොඩි සාකච්ඡාවකදී සිටියා මේ බල ශක්තිය ඉතිරි කිරීම පිළිබඳව මේ දැසන ගිලම්පස එක හදාගන්න ගම. ඉතින් අපි හොඳට සිහිනුවන යෙදුවොත් වීර්යතරොත් සෑහෙන අපත යන බල ශක්තිය මේ ඉතිරි කරන්න ඕනේ. එතකොට ඒ තුල කිසියම් ආකාරයක වින්දනයක් ආනන්දනීය ගතියක් ඵලදායීතාවයක් ඇත්ත වශයෙන්ම තියෙනවා. මේ සීනෝන යෙදුවොත් ඒක කරන්න පුළුවන්. වීර්ය කළොත් පුළුවන්. එතෙන්ට යෙදෙන්නේ ඒ තුනම තමයි. අපි බලන්න ඕන බලශක්තිය අපේ කොහොමද අපත යන්නේ. මම මේ විනාඩියක් අරගෙන මේ කාරණේ පොඩ්ඩක් මතක් කරන්න අපි මේ මේ රූපවාහිනී වැඩ මුලවක පෙන්නවා මේ බල ශක්තිය අපේ අපට යන ආකාරය. සරල උදාහරණයක් ඒගොල්ලෝ කියලා අපි බොහෝ විට මේ අපේ ගෙවල් වල මේස් වල අපි කෙටල් එකක් පාවිච්චි කරනවා නොවතුරුම කරන්නේ. එතකොට අපි වතුර එක උණු කරලා බොහෝ වෙලාවට ඉතිරි උණු වතුර ටික එහෙමම කෙටල් එකේ නිවෙනවා. සමහර වෙලාවට. ඊළඟට ඊළඟ වතාවේ උණු වතුර උණු කරන වතුර උණු කරන වෙලාව වෙනකොට අර ටික නිමිලා. අපි අලුතෙන් ඇල්ලපුරේකටම ටිකක් දාලා හරි ආයෙම කරනවා. නමුත් අපි පළමු වතාවේ උණු කරපු වතුර ටික උණු වතුර බෝතලයට දාලා තිබ්බොත් ඒකේ රස්නේ රැඳිලා තියෙන දිගටම තමයි ඒකෙන් ඊළඟ වතාවේ අපිට තේ බොන්න පුළුවන් කෙටල් එක ආයේ මේ විදුලිය පාවිච්චි නොකරමු. එහෙම නැත්නම් ඒක ආපහු කෙටල් එකට දාලා ඒක නැටෙව්වොත් අර යොදන බලශක්තියෙන් 100ට මම හිතන්නේ 30ක් විතර ප්‍රමාණයක් යන්නේ කියලා. ඊටත් අඩුවෙන් යනකොට. දැන් ඔය කෙනෙක් ඒක හොයාගෙන තියෙන්නේ සිහිනුවන යොදලනේ. සිහිනුවන යොදලා ඒ වගේ ගොඩාක් උදාහරණයේ ඒ ඒ මේ වැඩසටහනේදී අපි දුටුවා. දැන් අපි තව එකක් තමයි මේ අපි පාවිච්චි කරන මේ කැම පිසින පාවිච්චි කරන වාජනවල මෝඩිය. ලිපේ තියෙන වාජනේ මෝඩිය හරියට සීල් වෙන්නේ නැත්නම් විශාල බලශක්තියක් අපතේ. හැබැයි අපිට නිතර පරීක්ෂා කරන්න පුළුවන් මේ මෝඩිය හරියට සීල් වෙනවද කියලා. ඒක මේ එහෙම වෙන්න ඕන. එතකොට ඒකේ බලශක්තිය අපතේ යන්නේ. නැත්නම් බලශක්තිය අපතේ යන්නේ. ඒ වගේ හුඟක් කායික වශයෙන් තියෙන බලශක්ති, බාහිරව තියෙන බලශක්තිය සිහිනුවන යොදලා <clears throat> මේක ඉතිරි කරන්න පුළුවන්. ඒක උපරිම ඵලදායීතාවයකින් යොදන්න පුළුවන්. ඒ වගේ හැකියාව තියෙනවා අපිට. එතකොට දැන් මෙතන මම මේ උදාහරණයක් ගත්තේ මෙතන යෙදුවේ අපේ සිහිනුවන සහ වේදිය ලෞකික දෙයක් සඳහා. ලෞකික දෙයක් ඊටාම හොඳට අර පරිශ්‍රමයට වැඩි ඵලදායීතාවයකින් උපරිම ඵලදායීතාවයකින් පාවිච්චි කරලා අපිට යොදන්න පුළුවන්. ඒකේ වැරැද්දක් නැහැ. වැරැද්දක් නැහැ. නමුත් එතන අපි කියන මේ නිර්වාණය කියන පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. සමහර විට ඒ ලෞකිකත්වයේ ඉහළ යන්න යන්න යන්න ඵල ලෞකිකත්වයේ ඵලදායීතාවය වැඩි වෙන්න වැඩි වෙන්න ලෞකික දේවල් වලට ඇලෙන බැඳෙන උපාදාන වෙන ගතිය වැඩි වෙනවා. ඒ ලක්ෂණය අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක නිසායි ලෞකිකත්වයේ ඉක්මවා යෑමක් පිළිබඳ බුදුදහමේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ සිහිනුවන වීර්ය කියන එක අපි උපද්දන්නේ ලෞකිකත්වයේ ඇතුලේ. ලෞකික දේවල් තුලින්මයි. ඒකයි මම ඔය සම්පජාන පබ්බේට නැවත අවධානය යොමු කරේ. ආනාපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සම්පජාන පබ්බේ කියන තුනට අපේ සතිපට්ඨාන දේශනාවේ ආරම්භක කමඨහන් තුනට නැවත ගිහිල්ලා බැලුවොත් සිහිනුවන අපි උපද්දලා තියෙන්නේ ලෞකික දේවල් ටිකක් ඔස්සේමයි. ලෞකික වැඩ ටිකක් තුලින්මයි. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ වැඩ ටිකක් තුලින්මයි. එහෙම උපදවාගත්ත සිහිනුවන අපේ එක පැත්තකින් ලෞකිකත්වයේ දියුණුවට අභිවෘද්ධියට යොදනවා. වැඩිපුරම අපි යොදන්නේ මේක උපදවා ගත්තේ ලෞකිකත්වයේ ඉක්මවා යාම සඳහා. එහෙම එකක් නේ. ඉතින් ඒ ඒ අනුව අපි දැන් මේ සිහිනවන වීර්ය කියන තුන සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යෙදෙන ප්‍රධාන කුසලතා තුන දැන් අපි යොදාගෙන යොදාගෙන යොදාගෙන යනවා ලෞකිකත්වයේ ඉක්මවීමේ පැත්ත. එතකොට කායානුපස්සනාවෙන් ඒක පටන් ගත්තා. කය ඇසුරෙන්ම උපද්දගත්ත සිහිනුවන කයේ යථා ස්වභාවය <clears throat> අවබෝධ කරගෙන කය පිළිබඳව තියෙන ඇලීම් ගැටීම් මුලාවීම් අවසන් කිරීමට යෙදුවා. ඒකයි මම අර කඩුවේ කතාවක් කලින් කිව්වේ සමහර විට කඩුවේ කතාව තේරෙන්න ඉඩ තියෙනවා. ඔහොම යනකොට. කඩුව යම් යම් දේවල් කපාගෙන කපාගෙන ගිහිල්ලා අන්තිමට කඩුවට කඩුව කපලා දාන්න වෙනවා කියන තැන. එතෙන්ට එනවා. ඒක තමයි ලෞකිකත්වයේ ඉක්මවා යෑම කියන අවස්ථාව. නැත්නම් මේ මේ දේවල් තුලින්ම උපද්ද ගන්නා වූ කුසලතාවයෙන් මේ දේවල් ඉක්මවා යනවා. ඒකයි ස්වභාවය. ඒක නිකන් අපේ ලෝකේ භෞතික ලෝකේ මේ ලෝකේ තියෙන සරල උදාහරණයක් කිව්වොත් දැන් අපි මිනිස්සු මේ රොකට් පාවිච්චි කරලා මේ පෘථිවි කක්ෂයෙන් එහා පැත්තට යනවා. ඉතින් පෘථිවි කක්ෂයෙන් එහා පැත්තට යන්න අවශ්‍ය වුණාම පුදුම විදිහේ බලශක්තියක් යොදන්න. මේ මේ ඒකට යොදාගන්නෙම මේ පෘථුවේ තියෙන බලශක්තියමයි. පෘථුවිය ආශ්‍රයෙන් පවතින බලශක්තියමයි යොදාගන්නේ. යොදාගෙන ඒක යොදලා පෘථුවිය අතහැරලා දාලා යනවා. පෘථුවියේ බලශක්ති සීමාවෙන් පෘථුවියට අදාළ සීමාවෙන් එහා පැත්තට යනවා. එහා පැත්තට ගියන් පස්සේ පෘථුවිය අදාළ වෙන්නේ නැහැ. පෘථුවිය බලශක්තිය ඕනෙත් නැහැ. මොකවත් ඕන වෙන්නේ නැහැ. පෘථුවි බලශක්ති සීමාවෙන් නැත්නම් අපි ඒකට කියන කක්ෂයෙන් එළියට යනවා කියලා. ඒ වගේ මේ මේක ඒ උදා උපමාවක් මේ කියන්නේ. ඉතින් අපි ලෝකුත්තරත්වයට යාම කියන එකේ තියෙන්නේ ඒ වගේ ලක්ෂණ. ලෞකික වශයෙන් ලෞකික පැත්තේ ඉඳගෙන අපි උපය ගන්න දියුණු කරගන්න මේ සීනුවන වීර්ය තුලින් මේ ලෞකිකත්වයේම ඉක්මවලයක්. ගියන් පස්සේ ලෞකිකත්වය අදාළ නැහැ. ඒක තියෙනවා. නමුත් ඒක අදාළ වෙන්නේ නැහැ කිසිම ආකාරයකින්. සම්පූර්ණ ලෝකෝත්තරත්වයේ තුල තමයි පැවැත්ම. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට එවැනි දෙයක් අප මේ අවධානයට යොමු කරන්නේ සාකච්ඡා කරන්නේ කතා බහ කරන්නේ. හොඳයි අපි අපේ කමතහනට යොමු වෙමු. එතකොට අපි නිවනේක ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේ දක්වා ඇවිල්ලා තියෙනවා. එතකොට ධම්මානුපස්සනාවේදී අපි දන්නවා ඊටාම බැරෑරුම් තැනට අපි යනවා ධර්මතා මට්ටමට ගිහිල්ලා ධර්මතා හැටියට දකින්න උත්සාහ කරන හැම දෙයක්ම ධර්මතා මට්ටමින් දැනගෙන දැකගෙන ධර්මතා මට්ටමින් විවහාර කිරීමක් තියෙනවා. හැම කමඨහනකම අග අපි දන්නවා මූලික කුසලතාවයේ ඒ තුලින් ලබන කුසලතාවය පෙන්වනවා. අනිශ්චිතෝච විහෙරති නැචකින්ති උපාදීයති වශයෙන් ඒකට ආයතන පබ්බේට ආවමත් අපි ඒ ඒ දේ ඒ විදිහමයි අපි ටිකක් කමතහන තේරුම් කරගන්න බලමු මම හිතන්නේ හැමෝටම දැන් මේ පාලි සහ සිංහල සටහන් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා මේ වන්තර ජාලගත වෙලා තියෙන නිසා එතකොට ධම්මානුපස්සන ආයතන පබ්බං සූත්‍රේ මම කියවුවොත් මෙහෙමයි පුනච පරං වික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කියලා. පුනච පරං බුදුරජාණන් වහන්සේ එක කමඨහන කියලා තවත් ඉතින් පැහැදිලි වීම සඳහා තවත් පුනච අපරං හොඳයි මම තව එකක් කියන්නම් තවත් ආකාරයක් කියන්නම් කියලා තවත් විදිහක මේ ධම්මානුපස්සනාව උගන්වනවා. ඒකට ඒ අනුව තුන්වෙනි පියවරේදී අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අජ්ජත්තික කියන්නේ ඇතුළත කියලා ගන්න පුළුවන් බහිද්දා කියන්නේ බාහිර කියන්න පුළුවන් නැත්තම් තමා වශයෙන් සලකන අජ්ජත්තික තමා වශයෙන් නොසලකන බාහිර කියලා ගන්න පුළුවන් අජ්ජත්තික බාහිරේසු ආයතනේසු ධර්මතා ස්වභාවය අවබෝධ කරගන්න. ඒක ආයතන පිළිබඳ මම හිතන්නේ අපේ මේ කල්යාණ මිත්‍රයන්ට අවබෝධයක් තියෙනවා. චසු කියන්නේ සයාකාර ආයතන. ඉතින් චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා මේ සලායතන ආයතන හයක් දක්වනවා. තේරුම් ගැනීමේ පහසුව සඳහායි අධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරලා පෙන්වනවා. අධ්‍යාත්මික බාහිර වෙනකොට ඇතුළත කොටස බාහිර කොටස නිතරම රූප ධර්ම වලට සම්බන්ධයි ඇතුළත නාම රූප දෙකම ඇතුළත්. ඉතින් ඒක විස්තර කරගෙන යනවා සූත්‍රයේ මේ විදිහට කතංච පන වික්කවේ වික්ඛු ධම්මා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කොහොමද මේ සයාකාර ඇතුළත පිටත වශයෙන් පවතින නැත්නම් ක්‍රියාත්මක වන සයාකාර ආයතන පිළිබඳ ධර්මතා ඒවා ධර්මතා හැටියට දැන කියාගන්නේ කොහොමද දැකගන්නේ කොහොමද පිළිගන්නේ කොහොමද භාවිත කරන්නේ කොහොමද මේ ওই විහෙරති කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන කතංච වන වික්‍රේ විසෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අනුපස්සී විහෙරති. අනුපස්සී ධම්මේ ධර්මතා ධර්මතා හැටියට දකිමින් ධර්මතා විදිහටම භාවිතා කරනවා. අනුපස්සී කියන වචනේ අනුපස්සී කියන වචනේ ඇතුළත් වෙන්නේ ඒ දැන ගැනීම දැක ගැනීම කියන පැත්ත. ඊළඟට විහෙරති කියන වචනයෙන් කියවෙන්නේ ඒ ධර්මතා හැටියටම පිළි අරගෙන භාවිත කිරීම. ඒකයි. ඉතින් ඔන්න විස්තර කරන ඉද බික්ක වේ බික්කෝ චක්කුංච පජානාති රූපේච පජානාති යංච රදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච අනුප්පන්නස් සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච uppannassa සංයෝජනස්ස පහානං හෝති සංච පජානාති යථාච පහේනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති සංච පජානාති ආදී වශයෙන් අපි ටිකක් මේ මේ දේශනාව අනුවම යමක් තේරුම් කරගන්න බලමු ඉස්සර වෙලා අපි මේ ආයතන කියන වචනයට මදක් අවධානය යොමු කරමු ආයතන කියන වචනේ අපිට සාමාන්‍යයෙන් හුරු පුරුදු වචනයක් මොකද ඒක අපේ සිංහල භාෂා විවාහරණ හුඟක් කියදෙනවා. අපේ නොඑක ක්‍රියාකාරකම් කෙරෙන ස්ථානවලට ආයතන කියලා කියනවා. රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදී වශයෙන් ආයතන ගැන අපි ආයතන කියන වචන හුඟක් පාවිච්චි කරනවා. ආයතනයක ස්වභාවය බැලුවොත් එතන කිසියම් දේවල් ටිකක් ගොනු වෙලා තියෙනවා. සම්පූර්ණලයෝ යන්ත්‍ර සූත්‍ර ආදී දේවල් ටිකක් ගොනු වෙලා තියෙනවා. ඒ වගේම යෙදවුමක් තියෙනවා. මොන හරි ඒ පුද්ගලයෝ යන්ත්‍ර සූත්‍ර ටික එක එකට ගොනු කරලා නිකන් තියෙන්නේ නැහැ. ආයතනය. ඒක මේ පුද්ගලයෝ ටික එකතු වෙලා යන්ත්‍ර සූත්‍ර ටිකක් භාවිතා කරමින් කිසියම් යෙදවුමක් කරන මොන හරි ටිකක් යොදනවා. පුද්ගලයා තුළට හෝ ඒ ආයතනයට යොදන. ඊට යොදවලා කිසියම් ආකාරයක නිමැවුමකුත් කරනවා. ඒකේ අවුට්පුට් එක යම්කිසි ප්‍රතිඵලයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් ආයතන කියලා කියන්නේ. එතකොට මෙතෙන්දිත් ඒකමයි ආයතනයක් කියලා. එතකොට මෙතන මොනවද පවතින්නේ? චක්කුන් තියෙන රූප තියෙන ඒ දෙක මූලික වශයෙන් සංයෝජනය වෙනවා මෙතන සංයෝජන කියන වචනේ ඇත්තටම යෙදෙන්නේ මේ අර වෙනත් තැන්වල දස සංයෝජන වගේ කියන අර්ථේ නෙවෙයි දස සංයෝජන කියන තැන සංයෝජන කියන වචනේ දීලා තියෙන්නේ එක්තරා අකුසල අර්ථයකින් සහ මේ ඊළඟට බාධා කරනවායි කියන වගේ අර්ථයකින් එතන සංයෝජන කියන වචනේ ඉදලා නමුත් මේ සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ සංයෝජන කියන වචනේ ඉදලා තියෙන්නේ අකුසල අර්ථයෙන් නෙවෙයි. ධර්මාර්ථයෙන් ඉදලා තියෙන ධර්මතාවක ස්වરૂප අර්ථයෙන් ඉදලා තියෙන්නේ. මොකද මේ දැන් අර අපි කතා කරන සාමාන්‍ය ආයතනයක උනත් ඒ ආයතනයේ මානව සම්පත, බුද්ධිමය සම්පත, භෞතික සම්පත්, යන්ත්‍ර සූත්‍ර, බල ශක්තිය මේවා එකට සංයෝජනය කරනවා. සංයෝජනය කරනවා කියන්නේ එකට යොදනවා කරන යොදනවා කියන එක. ඒ යෙදීමත් එක්ක ඒ ඒ යෙදවුම කියලා එකක් සිද්ධ වෙනවා. ඒක පළවෙනි කාරණේ. සංයෝජනං මේ තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජන. ඒ ඒ ටික ඒ ටික නිසා එතන යෙදවුමක් සිද්ධ වෙනවා. සාමාන්‍ය ආයතනයක ගත්තත් එහෙමනේ. එතන තියෙනවා මානව සම්පත තියෙන මානව සම්පත ගත්තත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ශ්‍රමය තියෙන බුද්ධිය තියෙන හසුරු කුසලතා තියෙන මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අනිත් පැත්තෙන් භෞතික සම්පත් ගත්තොත් යන්ත්‍ර සූත්‍ර බලශක්තිය භෞතික මේ මූලද්‍රව්‍ය මේවා ගොඩක් තියෙනවා. ඉතින් මේවා ඔහෙ නිකන් තිබුණාට කිසිම ආයතනික කාර්යභාරයක් නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය අවුට්පුට් එකක් වෙන්නේ නැහැ. ඒක නිසියාකාරයෙන් යෙදෙන්න ඕන. මෙන්න මේ නිසි යෙදවීමට සංයෝජන කියලා කියනවා. අර අකුසලතා කියන අර්ථයෙන් නෙමෙයි මෙතෙන්දි ගන්න එපා ඒ අකුසලතා කියන අර්ථය. සංයෝජන කියන වචනේ ඇහුනම අපිට පුරුදු වෙලා තියෙන අර දස සංයෝජන තමයි ඔළුවට එන්නේ. කල්පනාවෙන්. එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. මේ චක්කුංච ඇහැ කියන අධ්‍යාත්මික කොටස රූපේ කියන බාහිර කොටස. මේ දෙක මූලික වශයෙන් සම්බන්ධ වෙලා මෙතනින් එහාට අපි ඉගෙනගෙන තියෙන චක්කු විඥාන ඒ කියන්නේ මනස අවදිවීමක් වෙන ඇස හරහා රූපය පිළිබඳව ඊට පස්සේ චක්කු සම්පස්ස ඒ කියන්නේ අර රූපය සිත් වැඩිවීමක් සිතට වැඩ ගැනීමක් සිද්ධ වෙනවා අදුම ගානේ ආයතන ක්‍රියාකාරීත්වයට ওই ටික අවශ්‍යයි. චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්ස. ওই ටික නොවුනොත් ආයතනික ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ නැහැ. ඊළඟ ඉන්ද්‍රිය ටිකත් ඒත් එහෙමයි. සෝත ඒ කියන්නේ අපේ කන කියන කොටස ශබ්ද බාහිරින් එන ශබ්ද තරංග ඊළඟට සෝත විඥාන ඒ හිත අවදි වෙන අවදි වූ ස්වභාවය ඊළඟට සෝත සංපස්ස ඒ ශබ්දය කනහරහා හිතට ඇතුල් වුණා කියන එක සෝත සංපස්ස සෝත මාර්ගයෙන් මනසේ ඇතුල් වුණා කියන එක. මේ විදිය. අනිත් ඒවත් ඒ විදියටමයි නහය අවශ්‍යයි, ගඳ සුවඳක් අවශ්‍යයි. ඒ පිළිබඳ ගහන විඥාණය ක්‍රියාත්මක වෙන්න ඕන. ඊළඟට සම්පස්ස ගාන සම්පස්සේ සිද්ධ වෙන්න ඕන. නාහය හරහා අර ගන්ධය හිතට වැද ගන්නවා. මේකයි ස්වභාවය. ඉතින් ගන්ධයක් කියන එකක් හිතට වදින්නේ නැහැ. ඇත්තටම හිතින් අඳුනා ගන්නවයි කියන අදහස මෙතන තියෙන්නේ. සිත් වැඩිම කියන්නේ සිතින් අඳුනා ගන්නවා කියන අදහසක් තියෙනවා. අනිත් ඒවත් ඒ විදිහටම જીවහා දිව රසය જીවහා විඥානේ දිවහා සම්පස්සය. දිව මගින් ඒ රසය සිතට වැඩිම සිතින් හඳුනා ගැනීම. ඊළඟ එක කාය ශරීරේ පොට්ටබ්බ ස්පර්ශයක් කිසියම් ශරීරයේ ඇතුළතින් හෝ පිටතින් හැපීමක් ස්පර්ශ වීමක් කියලා අපි කියන පොට්ටබ්බ ඊළඟට කාය විඥානේ කාය සංපස්සේ. ඊළඟට මනසට ගියාම තරම සියුම් අනිත් ඒවට වඩා මොකද දෙකේදීම අජ්‍යත් බහිද්ධාවට එන්නේ කිසියම් ආකාරයක මානසික ස්වභාවයක්මයි මනංච ධම්මේච මනසත් මානසිකාර ලක්ෂණය මෙතෙන්දී හුඟක් වෙලාවට අපි ගන්නෙ මනෝ කියන කොට යමක් මෙනෙහි කිරීමේ හැකියාව ඊළඟට ධම්මේ කියලා කිව්වේ අර සංඥා ස්කන්ධයේ තැන්පත් වෙලා තියෙන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා සංඥා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චේතනාවක් වෙන්න පුළුවන්. පස්සයක් වෙන්න පුළුවන්. ඔය වේදනා සංඥා චේතනා පස්ස කියන ඒවායින් ඕනම එකක් ධම්ම කියන කොටසට අයිතියි. මානසිකාරයේ හැර. මොකද මෙතෙන්දී මානසිකාරයේ අනිත් පැත්තේ මනංච කිව්වේ ප්‍රධාන වශයෙන් මානසිකාරය. ඒතර මානසිකාරය අනිත් හතරෙන් ඕනම එකක් වෙන්න පුළුවන් එයාට නිෂ්පාදන කාර්යයට දායක වෙන්න. වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, චේතනාවක් වෙන්න පුළුවන්, පස්සයක් වෙන්න පුළුවන්. ඔය ඕනම එකක් අල්ලලා මනසට පුළුවන් යංච කඩුබයන් ඒ දෙක සම්බන්ධ කරගෙන උපජ්ජති සංයෝජනං මේක හරියට මිශ්‍ර කරා. සංයෝජනය කියන වචනයට මිශ්‍ර කරනවා මිශ්‍ර වෙනවා කියන වචනේ තමයි වඩා මෙතෙන්දි ගැලපෙන්නේ. මිශ්‍ර වීමක් වෙනවා. අර සම්මිශ්‍රණය නැත්තම් මනාව යෙදවුම කියලත් අපිට මෙතෙන්දි ගන්න පුළුවන්. කවුරුවත් නෙමෙයි පුද්ගලයෙක් හැටියට ගන්න එපා. පුද්ගලයෙක් කරන වැඩක් නෙමෙයි මේක. හේතුඵල ධර්මතාවය. ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි. කන ඇතිකල්ලි ශබ්ද ඇතිකල්ලි. ීමස්මින් සති. නාසය ඇතිකල්ලි ගඳ සුවඳ ඇතිකල්ලි. දිව ඇතිකල්ලි රස ඇතිකල්ලි. කය ඇතිකල්ලි කය හැපෙන දේවල් ඇතිකල්ලි. මනස ඇතිකල්ලි නාම ධර්ම ඇතිකල්හි මස්මින් සති ඉදං හෝති. ඒවා මිශ්‍ර වීමෙන් යම්කිසි ක්‍රියාවලියක් වෙන මිශ්‍ර වීමක් වෙනවා සංයෝජන කියන්නේ සම්මිශ්‍රණය වීම සිද්ධ වෙනවා ඉතින් සම්මිශ්‍රණය වෙලා ඒ සංයෝජන ස්වභාවය තමයි මෙතන පෙන්වන්නේ මේකේ අවුට්පුට් එක පෙන්වන්නේ නැහැ නැත්නම් මේකෙන් නිෂ්පාදන ප්‍රතිඵලය නිෂ්පාදන ඵලය පෙන්වන්නේ නැහැ මෙතන මෙතන මේ නිෂ්පාදන ඵල දැන් අපි දන්නවා. ඔතනින් එහාට තියෙන්නේ පස්ස වලින් පසුව පස්ස වලින් අනතුරුව තිබෙන දේ අපි දන්නවා. පස්සපච්චය වේදනා. එතන ඉඳලා යන්නේ ප්‍රතිඵල ඔක්කොම. ඔක්කොම අවුට්පුට් යන්නේ. මේ සංයෝජන ක්‍රියාවලිය නැත්නම් මේ ආයතනේ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන තමයි එතන ඉඳලා යන්නේ. වේදනා පස්සපච්චය වේදනා. ඊළඟට සංඥා යම් වේදේති තං සංජානාති. ඉඳීමත් එක්ක හඳුනා ගැනීම. ඊළඟට ඒ පිළිබඳව සිටීම යම් වේදේති තං මේ සංජානාති යම් සංජානාති තං විතක්කේ. විතක්කේ කිව්වේ ඒ පිළිබඳව තවදුරටත් ක්‍රියාකාරකම් නැත්නම් චින්තන රටාව ඉස්සරහට යන්නේ මනෝ ක්‍රියාකාරීත්වය ඊළඟට යම් විතක්කේති සම්පපංචේ එතනින් පස්සේ මානසික සැලසුම් සකස් කර ගැනීම. එතනිනුත් නතර වෙන්නේ නැහැ. එතනින් එහාට මේ මානසික සැලසුම නැත්නම් අපි ඕකට චේතනා කියලා කියත හැකි. මේ මානසික සැලසුමට අනුව කර්ම කෙරෙනවා. කාය කර්ම, වචී කර්ම, අනෝ කර්ම වශයෙන් තවත් ඉස්සරහට යනවා. ওই ටික තමයි අවුට්පුට් එක නැත්නම් ආයතනික නිෂ්පාදන ක්‍රියාවලිය. ආයතන හයෙම ওই නිෂ්පාදන ක්‍රියාවලිය කෙරේ. ආයතනික ඵලයක් කියලා විතරයි. එතකොට මේ ආයතනික ක්‍රියාවලියත් ආයතනික ඵල එකත් ධර්මතා හැටියට දැන ගැනීම, දැක ගැනීම, අවබෝධ කර ගැනීම තමයි මෙතන ධම්මානුපස්සනාවේ මේ ආයතන පබ්බේදී කියන්නේ. මෙතන මොකක්වත් කෙලෙස් කතාවක් එහෙම නැහැ. මේව අපි වරද්ද ගන්න හොඳ නෑ මේ ධර්මතා උගන්වන්නේ. මේ නාම රූප ධර්මතා වල ක්‍රියාකාරීත්වය දෙන්න. මේ නිස්පාදන ඵල වල නම් නරක ඵලත් එන්න පුළුවන් ඕනම අපි දන්නවනේ මේ නිස්පාදන ක්‍රියාවලියක් ඇතුළේ මේ යෙදවුමට සාපේක්ෂව යෙදවුම් වැරදි නම් ඉතින් නිස්පාදන ඵලයක් වැරදි එකක් නිෂ්පාදනය වෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි සරල උදාහරණ ගත්තොත් මේ ලෝකේ මේ ආයතනික ඵල ගත්තොත් මේ බෙහෙත් ඖෂධ ආහාර ආදී මානවයාට හිතකර පරිසරයට හිතකර සතාසියපාවට හිතකර ගෝලයට විශ්වයට හිතකර මහ පොළොවට අහසට පොළොවට හිතකර දේ නිෂ්පාදනය වෙනවා ඇතැම් ආයතනවල. ඒක දන්නවනේ ආයතනික ඵලෙ ඉන්න දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. බොහෝ අහිතකර දේ නිෂ්පාදනය කරන ආයතනක් තියෙනවා. මද්ද්‍රව්‍ය, අවියායුධ, කුකුරණ ද්‍රව්‍ය. මේ වසවිස ඒ විතරක් නෙමෙයි සමහර විට මේ වායු දූෂක දූෂක ද්‍රව්‍ය ජල දූෂක වායු දූෂක ද්‍රව්‍ය මේ වගේ දේවල් නිෂ්පාදනය කරන ආයතනක් තියෙනවා හැබැයි හැම ආයතනයකම මූලික ක්‍රියාවලිය එකයි මූලික ක්‍රියාවලිය ගත්තොත් මානව සම්පත් භෞතික සම්පත් ශ්‍රමය බුද්ධිය යන්ත්‍ර සූත්‍ර බලශක්තිය යෙදවෙන යොදවලා කිසියම් ආකාරයක නිෂ්පාදන ඵලයක් එළියට ගන්න. ඒක මූලික වශයෙන් ගත්තොත් ඒක තමයි හැම එකම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අර යොදවන දේවල් වල ස්වરૂපය අනුව තමයි නිෂ්පාදන ඵලය තීරණය වෙන්නේ. දැන් මෙතන මේ ධම්මානුපස්සනාවේදී අපිට පෙන්වන්නේ හොඳ නරක කතාවක් නෙවෙයි. හොඳ නරක කතාවක් නෙවෙයි. මෙතන පෙන්වන්නේ ඒ ක්‍රියාවලිය ආයතනික ක්‍රියාවලිය දකින්න කියන එකයි අපිට මේ ධර්මානුපස්සනාවේදී මේ බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. ඉතින් අපි ආපහු සූත්‍රයට පොඩ්ඩක් එක අවධානය යොමු කරමු. දැන් පළවෙනි උදාහරණයට යමු. ඉද බික්කවේ බික්කෝ චක්කුංච පජානාති. එතකොට මේ ආයතනයේ තුල පවතින දේවල් ටිකක් තියෙනවා. මේ ආයතනයේ මූලික දේ තමයි ඉන්ද්‍රිය. අභ්‍යන්තර වශයෙන් තියෙන අජ්ජත් කොටස. ඇස කන නාසය දිවකය මන. පජානාති. චක්කුංච පජානාති. එතකොට මේ ඇහැ කියන ධර්මතාවය දැන් අපි දකින්නේ හේතුඵලයක් විදියට. ඒකත් ධර්මතාවයක් විදියටමයි දකින්නේ. ඒක ඉතින් සතර මහා භූත වලින් සකස් වෙච්ච දෙයක්. හැ. කොටින්ම ඇහි තියෙන ප්‍රසාද රූපය මේ චක්කු කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන්ම චක්කු ප්‍රසාදය. ඒ කියන්නේ ඇහි පේන ගැටි. ඊළඟට ඊට ආරම්මණය වෙන දේ තමයි රූප රූපේච පජානා. ඒකත් ඉතින් සතර මහා භූත වලින් සකස් වෙච්ච දෙයක්. ඒකත් අපි තේරුම් ගන්න මේක හේතුඵල ධර්මතාවයක් විසින් කවුරුත් මේකට සුදුසේ ප්‍රශංසාකට යුක්තෙක් බවට අපිපත් කරන්නේ නැහැ. ඒකත් රූපයත් මේ ඇහැට ගෝචර වෙන ගෝචර වස්තුව හේතුඵල ධර්මතාවයක්. දැන් ඕවා මිශ්‍ර වීමෙන් යන්ත කදුබයන් පටිච්ච පටිච්ච ඒ දෙක නිසා මූලික වශයෙන් මේ දෙක කදුබයන් කියලා අරන් තියෙන්නේ මූලික වශයෙන් මේ දෙක අවශ්‍යයි. ඉන්ද්‍රියයි ආරම්මණය දෙක අවශ්‍යයි. උභයම් මේ දෙක පටිච්ච නිසා උප්පජ්ජති හට ගන්නවා සංයෝජනම් මේ යෙදවුම සිද්ධ වෙනවා. මේ දෙක අවම වශයෙන් අවශ්‍යයි මේ යෙදවුමට මේ සම්මිශ්‍රණයට අවශ්‍යයි. උප්පජ්ජති සංයෝජනම් පංච පජානාති මෙන්න මේ සම්මිශ්‍රණය වීම නාම රූප ධර්මවල මිශ්‍රණය වීම එකට යෙදීම සිද්ධ වෙන ආකාරයක් දැනගන්න. ඒක තමයි මේ ආයතනයේ ක්‍රියාවලියක ස්වභාවය. ඊළඟට යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති සංචපජානාති. මෙතක මෙතකොට මේක කලින් මිශ්‍ර වීමක් තිබුණේ නැතුව කලින් යෙදවීමක් තිබ්බේ නැතුව අලුතෙන් ඒක යෙදීමක් වුණා නම් ඇයි මේක සංයෝජනීය වුනේ ඒකත් දැනගන්න අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති ඉතින් ඒ එහෙම වෙන්නේ අර ආයතනික ක්‍රියාවලියට අවශ්‍ය කරන දේවල් ටික එකතු වීමෙන් කිට්ටු වීමෙන් ලං වීමෙන් පටිච්ච එහෙම ඊළඟට යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහණං හෝති. මේ සංයෝජනය යම් වෙලාවක මේ හරියට නිකන් ඒක සිද්ධ නොවි ඇරීම පහණ කියලා කියන්නේ. බහැර වීම ඒක නොවි ඇරීම යම් විටක සිදු වේද සංචපජානාතිය හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න අවබෝධ කරගන්න. හරියට නිකන් ආයතනයක් විසිරුවල හැරියවල්. උප්පන්නස්ස සංයෝජනස්ස පහනන් කියලා කියන්නේ. ආයතනයේ විසුරුවා හැරි අවස්ථාව වගේ ඉතින් ඊට අදාළ යෙදවුම් ටික මානව සම්පත් මේ භෞතික සම්පත් යෙදවීම් ක්‍රියාවලිය නතර වුණාද? අන්නේ අවස්ථාව වගේ. දැන් මෙතන ආයතනයක් හැටියට ඇත්තටම ගන්න බෑ. උප්පන්නස්ස සංයෝජනස් දැන් මේ මේක සංයෝජනේ වෙන්නේ නැහැ. ඒකට සම්මිශ්‍රණය වෙන්නේ ඒකට යෙද වෙන්නේ ඒ අවස්ථාව. එහෙම අවස්ථාවකුත් ආයතනෙ තියෙන. ආයතනේ සංයෝජනේ නොවන අවස්ථාව. පංචපජානාති. ඒ වගේම යථාච පහේනස්ස සංයෝජන සායතින් අනුපාදෝ හෝති පංචපජානාති. මේ ආයතනය නැවත ආයතනික ක්‍රියාවලියක් ආරම්භ නොවන තත්ත්වයකටපත් වේ. මේ මේ සංයෝජනේ නැවත වෙන්නේ නැති තත්වයකටපත් වෙනවා යම් වෙලාවක. ඒ සංචපජානා. ඒකත් දැනගන්න. <clears throat> එතකොට අපි ඔය නිකන් න්‍යායික වශයෙන් සූත්‍රයක් වගේ නිකන් ගණිත සූත්‍රයක් විද්‍යා සූත්‍රයක් වගේ කියලා තියෙන ඔය ඔය කමටහන ටිකක් දිගහැරලා ගන්න බලමු. ඉතින් සාමාන්‍ය ජීවිතේට සම්බන්ධ කරලා ගන්න බලමු. එතකොට තමයි මේක අපිට කමඨහණෙන් කියන දේ අපිට සාමාන්‍ය ජීවිතයේ තුලදී දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම කිව්වට ඇත්තටම මේක නිකන් ගණිත සූත්‍රයක් වගේ එකක්. නැත්නම් විද්‍යා භෞතික විද්‍යා සූත්‍රයක් වගේ. නමුත් අපි ඒක දිගහැර ගන්නවා. එතකොට මේ චක්කුංච පජානාති රූපේච පජානාති යන්ති සදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං පංච පජානාති පජානාති පජානාති පජානාති එතකොට මේ පජානාති කියන්නේ මේවා හැම දෙයක්ම ධර්මතා හැටියට අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා කියලා. ඇස කියන එක සතර මහා භූත වලින් සකස් වෙච්ච දෙයක්. රූපේ සතර මහා භූත වලින් සකස් වෙච්ච දෙයක්. ඒවට ආවේනික ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව ඔක්කොම ධර්මතා හැටියට තේරුම් ගන්න. එතකොට මේවා සම්මිශ්‍රණය වීම තමයි සංයෝජන කියන්නේ. ඒවා ඒ ඒ ඒ විදිහට ඊයදෙනවා. සංයෝජනය වෙනවා මිශ්‍ර වෙනවා. ඉතින් මිශ්‍ර වීමත් ධර්මතාවයක්. ඇහැ ඇහක් තියෙනකොට දැන් අපි අපිට ඇහක් තියෙනකොට අපිට බැලෙනවනේ. බැලෙනවා. බලනවා. කනක් තියෙනකොට ඇහෙනවා. නැත්නම් අපේ වමනාවට අහනවා. නාසයක් තියෙනකොට ඊට අදාළ ගඳ සුවඳ දැනෙනවා. අපිට අපි වමනාකමින්ම සමහර වෙලාවට ගඳ සුවඳ බලන. දිවක් තියෙනකොට රස දැනෙනවා. රස බලනවා. කයක් තියෙනකොට කයේ හැපීමක් සිද්ධ වෙනවා. සමහරට අපි ස්පර්ශ කරගන්න වෙලාවලුත් තියෙනවා අපේ වමනාවටම. අ මනසක් තියෙනකොට මනසට වැටහෙනවා. ඌමනාවෙන්ම යම් යම් දෙයක හිත යොමු කරලා වටහා ගන්න ගැතියුත් තියෙනවා. එතකොට සංච පජානාති මේක ධර්මතාවයක් විදිහට තේරුම් ගන්න. හේතුඵල ධර්මතාවයක්. එහෙම නැතුව මේකට පුද්ගලයෙක් දාලා මමත්වේ දාලා එහෙම ගන්න ගියපු ගමන්ම තමයි මේ අපි බල අපි දෙන්නන අර නරක අවුට්පුට් එක හැදෙන්නේ. මේ මේ ආයතනෙන් වැරදි නිෂ්පාදනයක් එළියට එන්නේ ඒ එතකොට තමයි. ඒකට මේක ධර්මතාවයක් හැටියට දැක්කොත් ඒක හුදෙක් ආයතනයක් විතරයි. ආයතනික ක්‍රියාවලියක් හැටියට විතරයි මේක අපි ඇත්තටම ආයතනික ක්‍රියාවලියක්. එහෙම නැතුව මේක මම කරනවායි, අවලා කරනවායි මේ එහෙම නැත්නම් නොපෙනෙන බලවේගයක් කරනවායි ওই වගේ දේවල් මේකට මිශ්‍ර කරුවොත් එතන ඉඳලා ඉතින් ආයතනික ක්‍රියාවලිය ඒකේ සමස්ත නිෂ්පාදනය අවුල් පැත්තට තමයි යන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය අපි හිත යොමු කරොත් පස්ස ඉඳලා තියෙන පස්ස ළඟ ඉඳලා මේ ආයතනික නිෂ්පාදනතිය. පස්ස ඔය ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සංපස්සයයි තමයි අපිට කියන්න වෙන්නේ ওই මූලික ආයතනික ක්‍රියාවලිය කියලා. එතකොට මේ ආයතන ක්‍රියාවලිය හරහා එන නිෂ්පාදන වේදනා සංඥා චේතනා පපංච කර්ම විඳීම් හඳුනා ගැනීම සිතීම් මානසික සැලසුම් සහ ඊට අදාළ කාය වාක් මනෝ ක්‍රියාකාරකම් ওই ටික තමයි නිස්පාදන ඵල. නිමෙවුම්. එතකොට ඔය නිමෙවුම් ටික තමයි අපේ ජීවිතයේ දුක සැප තීරණය කරන නිස්පාදන භාණ්ඩ නිමෙවුම් ටික. ඉතින් ඒක මේ ආයතනික ක්‍රියාවලිය සිහිනුවණින් දැක්කොත් ධර්මතාවක් ධර්මතා හැටියට දැක්කොත් අර නිෂ්පාදන ඵල ගැටලුවක් නැහැ. දැන් අපි සරල උදාහරණයක් කියමු. මුල්ම නිෂ්පාදන ඵලයේ ආසන්න නිෂ්පාදන ඵලයේ හැටියට පෙන්වන්නේ වේදනානේ විඳීම කියන එක. එතකොට දැන් මේ ඇහැ ඇතිකල්හි රූප ඇතිකල්හි චක්කු විඥානය ඇතිකල්හි චක්කු සංපස්සේ ඇතිකල්හි චක්කුන් සති රූපේ සති චක්කු විඥානයේ සති චක්කු සංපස්සේ සති මේවා ඇතිකල්හි උප්පජ්ජති වේදනා යම් පිටම් පස්සපච්චය උප්පජ්ජති වේදනා සුඛං වා දුක්ඛං වා දුක්ඛමසු ඉතින් සැප හෝ දුක් හෝ අදුක්කම සුඛ තත්වයේ හෝ වේදනාවක් ඇති වෙනවා. ඒක. එහෙම මේ මේ ආයතනයේ ඇතිගල්ලි එහෙම නිෂ්පාදන ඵලයක් සිද්ධ වෙනවා. එතකොට දැන් දැන් මේකට දැන් සැප වේදනාවට දුක් වේදනාවට මධ්‍යස්ථ වේදනාවට සාමාන්‍යයෙන් අපි මේ නැති දේවල් එකතු කරන ගතියක් තියෙනවා. ඒක ධර්මතාවක් හැටියට පිළිගන්නේ නැතුව ඒකට අනවශ්‍ය දෙයක් මේ පිරිසිදු නිෂ්පාදන ඵලයට අපි ඕන නැති දේවල් මිශ්‍ර කරනවා. මම එකතු කරනවා, මගේ එකතු කරනවා. මට ඕන හැටියට මං කැමති විදිහට වගේ දේවල් එකතු කරනවා. අන්නේ එකතු කිරීමෙන් තමයි මේකේ නිෂ්පාදන ඵලය අවුල් වෙන්නේ ගැටලුවක් බවට පත් වෙනවා. කොහොම එකතු කරන්නේ? එකතු කිරීම කියන්නේ. ඉතින් එහෙම එකතු කරන්න අවශ්‍ය කරන්නේ මේ මේ වේදනාව හේතුඵල ධර්මතාවයක් මිසක මම මගේ කියලා ගැනීම නැත්නම් සුඛ වේදනාව ගත්තොත් මං කැමති තාක්කල් මට ඕන විදිහට තියෙන්න ඕන. මොන අපි එකතු කරන වැරදි දේවල්. දුක් වේදනාව මම මගේ කියලා ගන්න. එහෙම නැත්නම් අනුන් මට කරනවා මේ දුක් දෙන්නේ මට මේ මේ අහවලා. මේ ස්වාමි පුරුෂයා මේ භාර්යා මේ ළමයි මට මේ දුක් දෙන්නේ කරදර කරන්නේ. නැතාලපු ගෙදර මිනිස්සයා. කියලා මේකට මේ සුද්ධ ආයතනික ක්‍රියාවලියට අපි දානවා එහෙන් මෙහෙන් කුණු. කුණු දාපු ගමන්ම අර නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදනය වෙන්නේ එතන ඉඳලම අහිතකර ඵල. නැත්නම් මේවා සුද්ධ ධර්මතා පිරිසිදුවට යන්නේවා මේ ආයතන කියන ඒවා. මේවායේ කිසිම නරක දෙයක් අයහපත් දෙයක් මොකෝ නිෂ්පාදනය වෙන්නේ නැහැ. මේවා නාම රූප ධර්මතා ක්‍රියාත්මක වීම. ඒවා ඒ විදිහට දැක්කොත් හැබැයි දැකගන්න එක ටිකක් අමාරුයි. අමාරුයි. මොකද මේවා ක්‍රියාත්මක වෙන්නේ අප තුල. මේ චක්කෝ අප තුල තියෙන්නේ ඒකට බාහිරින් පේන රූපය කන බාහිරින් ඇහෙන ශබ්දය මේවා ඉතින් ශබ්දය ඇහෙනවයි කියන ක්‍රියාවලිය බාහිරින් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් තිබුණාට ඒවත් ඉතින් අපේ අභ්‍යන්තර ක්‍රියාවලිය, අභ්‍යන්තර නාම රූප ධර්ම නිසා තමයි අරකට මේකට සම්බන්ධ කරගන්නේ. අන්තිමට බහිද්දා කිව්වට බාහිර එකත් ඇතුළත කෑල්ලක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අප තුල. ඒක නිසා ලේසියෙන් මේක මේකෙන් මමත්වය ගලවන්න එක හරි අමාරුයි. මේ මේ ආයතනික ක්‍රියාකාරීත්වයෙන් මම මමත්වය එහෙම නැත්නම් සක්කාය දෘෂ්ටිය අයින් කරන එක හරි අමාරුයි. දැන් වේදනාව ගත්තොත් ඉතින් ඒක වේදනාවට මම දාන්න නැතුව කොහොමද? කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් ඔය මොනවා කිව්වත් අන්තිමට වේදනාව විඳින්නේ මමනේ. ඉතින් ඒකට ලේසියෙන් මම නෙවෙයි කියන තැනට එන එක ලේසි නෑ. මේක ධර්මතාවක්. මෙතන හේතුඵල ධර්මතාවයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. කියන තැනට එන එක ලේසි නෑ. හරි අමාරුයි ඒ මේක හුදෙක් ආයතන ක්‍රියාකාරීත්වයේ චක්කු ආයතනයේ ධර්මතාවක් සෝත ආයතනයේ ධර්මතාවයක් ඕකට අනිශ්චිත වෙන්න ඕක මම කියලා මගේ කියලා ගන්න එපා තමට ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක් කියන වැරදි අදහසට එන්න එපා මේ ධර්මතා ටික ඇතිතාක් මේ ආයතනයේ ක්‍රියාත්මක වෙනවා ආයතනයක ඵල නිෂ්පාදනය වෙනවා ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට දැකලා ඒක පිළිබඳව අනිශ්චිත වෙන එක ලේසි. එහෙම කියන්නේ කොහොමද මේ දුක් විඳින්නේ මමනේ. මේ සැප විඳින්නේ මමනේ. ආදී වශයෙන් කියලා ඒ වේදනාවට මම දාගන්නවා. මාව දාගන්නවා. මමත්ව හැඟීම මෙතන කියන්නේ මම කියන එකෙන් සත්කාය සොකීයත්ව හැඟීම එවැනි එකක් මිශ්‍ර කරනවා. ඉතින් මිශ්‍ර කරපු ගමන්ම ඉතින් මේ මේ වේදනා ඵලය සුඛ වේදනා ඵලය ඉතින් මගේ දුක් වේදනා ඵලය මගේ වෙච්ච එතන ඉඳලා ඒකත් එක්ක අනිශ්චිත නැහැ. නිශ්චිතයි. වේදනාවට නිශ්චිතයි. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේ ආයතනයේට අනිශ්චිත වෙන්න ආයතනයේ නිස්පාදන ඵලවලටත් අනිශ්චිත වෙන්න. මේ ආයතනයෙන් වේදනා කියන එක නිස්පාදනය කරනවා. මේ චක්කු ආයතනය විසින් යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදනා සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං සැප වශයෙන් කියන්න පුළුවන් දුක් වශයෙන් කියන්න පුළුවන් අදුක්ඛම සුඛ වශයෙන් හෝ කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් වෙන විදිහේ වේදනා ඵලයක් මේ ආයතනයේ විසින් නිස්පාදනය කරනවා ඒක ආයතනික ක්‍රියාකාරීත්වයක් හැටියට තේරුම් අරගෙන ඒකට අනිශ්චිත වෙන්න අනිශ්චිතෝච විහෙරති මම කියලා මගේ කියලා නොදා ඉන්න පුළුවන්ද බලන්න. ඊළඟට සංඥා. වේදනා යම් වේදේති තං සංජානා. කිසියම් හඳුනා ගැනීමක සිද්ධ වෙනවනේ. අර වේදනාවේම අර තුනක් උනේ හඳුනා ගැනීම anu වේදනා තුනක් උනානේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා ඒ තුනේ පෙන්වන්නේ සංඥාව. සුඛ සංඥාව ඇති කරගන්නවා ඇතැම් වේදනා කෙරේ. ඇතැම් විඳින් විඳනයන් විශේෂ කය මනස ටිකක් කලබල කරන්නේ නැත්නම් තැම්පත් කරනවා නම් පිනවනවා නම් අපි මේ වේදනාව සුඛ වේදනා කියලා ඒ වේදනාවට සුඛ සංඥාවක් ආ මේක හොඳයි මේක හරි ශෝක් මේක සනීපයි ආදී වශයෙන් කියලා සුඛ සංඥාව ඇති කරගන්න. එහෙම නැත්නම් තවත් එකකට තවත් වින්දනයක් අයියෝ මේක හරි වදයක්, හරදරයක්, පීඩාවක් කියලා ඒ වින්දනයේට දුක්ඛ සංඥාව දානවා. දුක්ඛ එහෙම දාගන්න. ඒ දෙකෙන් තොර අවස්ථාව අදුක්ඛම සුඛ හැටියට තියාගන්න. එතකොට එතන තියෙන්නේ අර සුඛ දුක්ඛ වේදනා කියන නාම ධර්මය සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ තුනට බෙදුනේ සංඥාවන්. එතෙම කියනවා අනේ මේක හොඳයි. මේක හරි සැපයි කියලා. අනිත් පැත්තට කියනවා මේක හරි දුකයි, හරි කරදරයක්, හරි වදයක්, හරි පීඩාවක් කියලා කියනවා. අදුක්කම සුඛයකට කියනවා ඒක ඉතින් ගාණක් නැහැ ඉතින් ඔය තියනවා ඉතින් අපි ඒක භුක්ති විඳිනවා පාවිච්චි කරනවා විශේෂයක් නැහැ කියලා කියනවා මධ්‍යස්ථ ගතියක් තියෙනවා නිකන් නූතන ගතියක් වගේ. ඉතින් ඕක අපි අර අඳුනගත්ත විදිහ අනුවනේ අර අපි දෙන්නේ. මේ සංජානනය කරගත් ආකාරය අනුව අපි මේක නම් කෙරුවා. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන්. ඉතින් ඔන්න බලන්න මේ සංජානනය වීමත් ස්වභාවයක් හැටියට දක්වොත් අපි තුන් ආකාරයක හඳුනා ගැනීම ස්වභාවයක් ධර්මතාවයක් හැටියට. ඒකෙත් නිකන් ඇලෙන්න ගැටෙන්න යන්න එපා. මම දාන්න යන්න එපා ඒක. අර වේදනාවට මම දන්නේ නැහැ වගේම වේදනාව තුනට බෙදලා ගත්තම සංඥාව එතන තියෙනවා. සුඛ සංඥා, දුක්ඛ සංඥා, අදුක්ඛම සුඛ සංඥා. ඒකටත් දාන්න යන්න ඕනේ මමය මගේය මට ඕන හැටියට කියලා. දැන් සුඛ දාපු ගමන්ම සාමාන්‍යයෙන් ඒක මම කැමති තාක් කාලයක් මට ඕන විදිහට ඒක පවතිනවා. සුඛ සංඥා. දුක්ඛ ඒත් දානවනේ. මම අකමැති මට ඒක ඕනේ නැහැ මට ඒක තියෙන්න බෑ මගේ ජීවිතෙන් ඒක අයින් වෙන්න ඕනේ ඉක්මනටම අයින් වෙන්න ඕන අදම අයින් වෙන්න ඕන ආදි වශයෙන් ඉතින් ඒකටත් දානමාව හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්නේ. අදුක්කම සුඛේ ඒ තරම්ම ලොකුවට ග්‍රහණය කරන්නේ නැහැ. නමුත් ඡායා මාත්‍ර වශයෙන් එකක්. ඉතින්දි කියන්නේ මේ සංඥාවට නිශ්චිත නොවි ඉන්න. මේකට හේතු වෙන්න එපා. ඉතින් සුඛ ගතියක් ඇති වේදනාවේ. ඉතින් කවුද ඒක නැහැ කියන්නේ. නැහැ කිව්වොත් ඒක නිකන් බොරුවක් නේ. අපි විඳින දේවල් වල සමහර දේවල් වල පිනවන ගතියක් තියෙනවා. පෙළෙන ගතියක් තියෙනවා දුක්ඛ ස්වરૂපයක් තියෙන. ඉතින් ධර්මතාවයක්. එහෙමනේ. අදුක්ඛම සුඛ ගතියක් තියෙනවා. ඒවා ධර්මතාවය. ඒවා ධර්මතාව හැටියටම බාර ගන්න. මේ අර ආයතනයේ නිෂ්පාදන ඵල. වේදනා සංඥා. ඊට පස්සේ චේතනා නේන්නේ දැන් සංජානාති සංවිතක්කේති කිව්වේ විතක්ක කිව්වේ චේතනාව. ඉතින් හිතනෝ ටිකක් ඒක ගැන දැන් සුඛ වේදනාවක් ආවොත් ඒක ගැන හිතන්නේ නැද්ද හිතෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? හිතෙනවා බොරු නෙවෙයි. හිතෙන්නේ නැහැ කිව්වොත් තමයි බොරු. හිතෙනවා. දුක් වේදනාවකට මුහුණ දුන්නොත් ඒක ගැන ඩිංගක් හිත ඒ ඔස්සේ ටිකක් දිගට හිත යෙදවීමක් සිද්ධ වෙන්නේ නැද්ද? යෙද. ඒක ධර්මතාවය. ස්වභාවය. ඒකයි. චේතන. ඒකෙන්ද අර චේතනාව ආවට කමන්නේ ඒකට අකුසලයේ මිශ්‍ර කරන්නේ. මොනතෙන්ද චේතනාවට අකුසලයේ මිශ්‍ර ඒක. අර වේදනාවට සංඥාවට මුලක් වෙලාවට දාන්නේ මමත්වය. සත්‍යය ගතිය දාන්නේ. අර අපි කියවනේ මේ නිෂ්පාදන ඵලවලට අපි ඕන නැති දේවල් එකතු කරනවා කියලා. එකතු කරපු ගමන්ම ඉතින් වැරදි නිෂ්පාදන ඵල තමයි එළියට එන්නේ. අපි ඔය මේ ආයතනික ක්‍රියාවලිය ආයතනික ක්‍රියාවලිය හැටියටම දැන දැක ගැනීම මේ ආයතන පබ්බේදී ධම්මානුපස්සනාවේ කරන්නේ. ඉතින් අපි ඕන්නේ ඒවට එක එක දේවල් මිශ්‍ර කරන්න ඕනේ. වේදනාවටයි සංඥාවටයි මමත්වේ දාන්න ඕනේ. චේතනාවට තණ්හාව වගේ දේවල් එකතු කරන නේ අකුසල චේතනා. ඔය හැඟීම් පැත්ත එකතු වෙන්නේ හුඟාත්ම චේතනාව. චේතනාව. හැඟීම් පැත් හැඟීම් සහිත චේතනාවලටයි අපි emotions කියලා කියනවා. නැත්නම් කියන්නේ කිසියම් ආකාරයක අකුසල අකුසල කියන්නත් බෑ මේක නිකන් භාව භාවාත්මක චේතනා මේ ඒවා අපි එකතු කරනවා චේතනාවලට අර චේතනාව කියන්නේ ස්වභාවික සංසිද්ධිය වේදනා සංඥා දෙක නිසා චේතනා ඇති වෙනවා එහෙමනේ ස්වභාවය ඒක ස්වභාවයක් නේ නමුත් අපි චේතනාවට එක එක දේවල් මිශ්‍ර කරනවා. පාප, අකුසල වගේ දේවල් මිශ්‍ර කරනවා. ඉතින් එහෙම ඕනේ නැහැ. මිශ්‍ර කිරීමක් උවමනා කරන්නේ නැහැ. මේක චේතනාව සුද්ධෙට චේතනාවක් විදිහට පිරිසිදුව දකින්න. දැන් අපි මේ කතා කරන හරිය ටිකක් නිකන් මේ නිකන් න්‍යායයට බරගතියක් වගේ තියෙනවා. නමුත් වාක් අපි උත්සාහ කරන්න ඕන ප්‍රායෝගික වෙන්න. අපි උදාහරණයක් ඇටියට අපි හිතමු අපේ සෝත ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි ඇහෙනවා. අපි මේ අහනවා නෙවෙයි ඇහෙනවා. කන තියෙනවා, ශබ්ද තියෙනවා, ඇහෙනවා. හිතමු මිනිස්සෙක් කතා කරනවා ඇහෙනවා කියලා. ඉතින් ඔය මිනිස්සෙක් කතා කරන දේ අපිට ඇහෙනකොට අපිට ඒක තේරෙනවනේ. කතා කරන දේ වැටහෙන අපේ භාෂාවෙන් නම් කතා කරන්නේ. අපි තෝරගත්ත භාෂාවෙන් නම් අපි ගන්න භාෂාවෙන් අනිත් මනුස්සයෙක් කතා කරනවා නම් අපිට ඇහෙනවා. ඒක අපිට තේරෙනවා. එයා කතා කරන දේ තේරෙනවා. ඉතින් අපිට අපි කියනවා අපිට ඇහෙනවායි කියලා. එයා කතා කරපු දේ මට ඇහුණා. එයා කතා කරන දේ කියන දේ මට ඇහෙනවා. කියලා ඔහොම කියනවා. එතකොට ඇහෙද්දී අර කතා කරන දේ මොකක් හරි ඉතින් කෙනෙක් කතා කරනවා. අනුන්ගේ තොරතුරක් හරි ඕපාදෝපයක් හරි මොකක් හරි කතා කරනවා කියලා හිතන්නේ. එහෙම නැත්නම් පළදායි දෙයක් මොකක් හරි කතා කරනවා කියලා හිතමු. කතා කරන දේ ශබ්දය අපිට ඇහෙනවා. අපිට තේරෙනවා. තේරෙනවා සමග විදීමකුත් තියෙනවා. ඵලදායී දෙයක් කතා කරනවා නම් ඉතින් කිසියම් ආකාරයක ඒක තේරෙනකොට තේරෙනකොට අපිට කිසියම් ආකාරයක සතුටක් වගේ දෙයක් තියෙනවා. ඕපාදූපයක් වැඩ කරන දෙයක් මොකක් හරි දෙයක් කතා කරනකොට නිකන් අපිට සමහර විට දැනෙන්න පුළුවන් මේ අපහසුතාවයක් වගේ ගැටියක්. එහෙම වෙනවනේ. අපි එක සමහර අය ඇවිල්ලා ඉතින් කතා කරනකොට සමහර ඉතින් ඵලදායි දෙයක් කතා කරනවා. ඉතින් මේ කතාව අහන් ඉන්නකොට අපිට යමක් අලුතෙන් තේරෙනවා. ඉතින් අපිට මේ තේරෙනකොට අන්න වේදනාව සුඛ පැත්තට යනවා. පොඩි සතුටක් එනවනේ. සියුම් සතුටක් මනසේ ඇති වෙනවා. මේක ස්වභාවයි. ඔය අතර තවත් සමහර කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට ඉතින් කාලේ නැස්ති වෙනවා වැඩකට නෑ රටේ වල්පල් කලින් ආපු දාස්වර ආපු එකම ආයි කියවනවා එතකොට මොකද වෙන්නේ? ටිකක් හිතේ නුරුස්නා ගතියක් වගේ, එපා කරන ගතියක් වගේ ඇති අර බලන්න සුඛ දුක්ඛ ගතිය ඇති වෙන හැටි. ඉතින් ඔන්න ඔය වගේ තැන්වලදී තමයි ක්ලේශය මිශ්‍ර වෙන්න බලන්නේ. මේ රාගය, ద్వේෂය දෙක මිශ්‍ර වෙන්න බලන්නේ ඔතෙන්දි තමයි අර නිෂ්පාදන ඵලයට ඕන නැති දෙයක් එකතු වෙන්න යන්නේ. එකතු කරන්න එපා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕවා එකතු කරන්න යන්න එපා. අර කනට ඇහෙන ශබ්දේ මිහිරියාවක් තියෙන්න පුළුවන් සමහර විට. අමිහිරියාවක් තියෙන්න පුළුවන්. ඵලදායීතාවයක් තියෙන්න පුළුවන්. යමක් අලුතෙන් Tamanට වැටහෙනවා වෙන්න පුළුවන්. වැඩකට ඇති දෙයක්. එහෙම නැත්නම් නිකන් ඔහේ වල්පල් කතාවක් වෙන්නත් පුළුවන්. එහෙම දේවල් වෙනවනේ. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට වේදනා සංඥා චේතනා වට මිශ්‍ර කරන්න ඕනේ නැහැ. පියොතෙන්දි මිශ්‍ර කරනවා මේ මිනිස්සයා මොනවද මේ කතා කරන්නේ? වැඩකට නැති දේවල් මේ ඇවිල්ලා කතා කරනවා කියලා මේක දේශේ මිශ්‍ර කරගන්නවා අපි. අර මිනිස්සයා දන්නේ නැහැ. එයා ඉතින් එයාගේ පුරුද්දට හරි එයාගේ තියෙන අබ්බැහියට හරි මොනවා හරි වැඩකට දෙයක් කතා කරනවා කියලා හිතන්නේ. ඒක අහගෙන ඉන්න අපි දැන් මේ ආයතන ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ අපි තුල. සෝත ආයතන. සෝත ආයතනේ සුද්ධ විදියට යන්න දෙන්නේ නැතුව අපි අර ආයතන ක්‍රියාකාරීත්වයට හිමීට මේ අනවශ්‍ය දෙයක් එකතු කරනවා. මොකක්ද එකතු කරන්නේ? ද්වේෂය එකතු කරනවා. කරදරයක්ද මේ මිනිස්සු ඇවිල්ලා බාධා කරනවා කතා කරනවානේ. අර වදයක් කියලා ඔහොම ඔහොම ඔහොම ඊට පස්සේ ඔන්නේ චේතනාව පටන් ගන්නවා. අර විදිය. එහෙම නැත්නම් චේතනාව අනිත් පැත්තට අනේ මේ මිනිස්සු හරි හොඳයි මේ කොච්චර හොඳ දෙයක්ද මේ කියන්නේ ආදී වශයෙන් කියලා ඒක බදාගන්න යනවා. චේතනාව කුසල අකුසල දෙපැත්තට වැටෙනවා. නැත්තම් අපේ අර නිශ්චිත වීම නිසා ඒක වෙන්නේ. අපි මේකට හේතු උන. මොකටද? අර ආයතනික ක්‍රියාවලියට හේතු උන. ඒ හේතු වීමත් එක තමයි මේ සංසිද්ධිය වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ හේතු වෙන්න එපා. අනිශ්චිතෝච විහෙරති. නැචකින්චි උපාදීයති. මෙතන මේ වේදනාව සංඥාව චේතනාව සුද්ධෙට යන්න හරි. නිස්පාදන ඵල ආයතනයට ආයතනයේ නිස්පාදන ඵල වලට පිරිසිදු ඕම ගලාගෙන යන්න හරි. එච්චර. ඉතින් ওই විදිහට වේදනා සංඥා චේතනා. ඉතින් ඕවයිදී මිශ්‍ර වුණොත් ඕවයිට යම් විදිහට අපේ මමත්ව ගතිය වේදනාවට සංඥාවට නිකන් අවිද්‍යාව ගතිය චේතනාවට සංහා දේශ රාග ගතිය මිශ්‍ර වුණොත් ඉතින් එතන ඉඳලා හැදෙන දෙයට කියන්නේ පපංච කියලා. ඊළඟ නිෂ්පාදන ඵලය ඊටාම නරක එකක් බවට හැරෙනවා. ඒකට අපේ ධර්මයේ යෙදෙන්නේ පපංච. පපංචේ. එතකොට නරක නිෂ්පාදන ඵලයක් ඇවිල්ලා පපංච මට්ටමට වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලා ගැන සඳහන් කරන රහතන් වහන්සේලා ගැන සඳහන් කරන නිප්පපංචා තථාගතා කියලා. ඒගොල්ලෝ පපංච කරන්නේ අර ආයතනේ ඔහොම යන්න අරිනවා. ආයතනික ක්‍රියාවලිය ඉතින් ධර්මතාවයක් නේ. ඒක එහෙමම යන්න එහෙමම යන්න අරින එකට තමයි කියන්නේ සලායතන නිරෝධ කියලා. මුගක් අය හිතන්නේ සලායතන නිරෝධ කිව්වම මේ අර ආයතනේ වහලා දානවා ආයතනේ වහලා දානවා එහෙම තමයි සමහර අය බුද්ධ පූර්ව යුගයේ අය බුද්ධ පූර්ව යුගයේ අය අපි මතක තියාගන්න ඕන මේ මේ ආයතන දක්වා ඇවිල්ලා ආයතන නිරෝධයට උත්සාහ කළා කියලා. මේ ආයතනේ මේ ආයතන හය ක්‍රියාත්මක වීමෙන් තමයි මේ ගැටලුව ඇති වෙන්නේ කියලා ඒගොල්ලෝ දැකලත් තිබුණා. ඒ කියන්නේ සිද්ධාර්ථට පෙර මේ කතා කරන්නේ. සිද්ධාර්ථ පෙර සමන සම්ප්‍රදායය මේ දක්වා දුර ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ හැබැයි ආයතන නිරෝධය කියන එක වරද්දගෙන තිබුණා. ඒගොල්ලෝ බැලුවේ ආයතනේ වහලා දාන්න. ඒක නිසා ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම ඔයත් අන්න දැක ගන්න පුළුවන්. මේ මජ්ක්‍ධිම නිකායමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන මේ ඉතින් එතෙන්දී තේන්නවා ඉතින් මේ ආයතන වැහිීමක් පිළිබඳ මේ චක්කුණා රූපං නපස්සති ඒ විදිහට මේ මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ සලායතන වර්ගයේ බැලුවොත් ඔබට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දැක ගන්න පුළුවන්. ඊතන් සමයන් භගවා රජංගලායන් ඉහෙරති සුවේරුවනේ අතකෝ උත්තරමානෝ පාරාසිරිය නැත්නම් පාරාසරියන්තේ වාසී පාරාසරිය කියන ගුරුවරයා ඒ වගේ ප්‍රබල භාවනා ගුරුවරේ එයාගේ ශිෂ්‍යයා උත්තරමානවක බුදුරජාණන් වහන්සේ ආවෙන්න ඇවිල්ලා කියනවා උපසංකමිතා භගවන්ත භවතා සද්දේ සම්මෝධි සම්මෝධනීය සත්සාරණීය විස්තරයයි සම්බන්ධ විසීදී ආගිය තොරතුරු කතා කරලා බුදුරජාණන් වහන්සේ ඉන්දිරියේ ඉඳගත්තම බුදුරජාණන් වහන්සේ අහනවා දේශේති උත්තර පාරාසිවිය බ්‍රහ්මන ශාවකාණන් ඉන්ද්‍රිය භාවන කොහොමද මේ ඔබේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව උගන්වනවද කියලා. ඔව් උගන්වනවා. යථාගතම්පන උත්තර දේශයේදී පාරාසීවිය බ්‍රාහ්මණෝ ශාවකානන්ද කොහොමද උගන්වන්නේ? ඉද භෝගෝතම චක්කුණා රූපං නපස්සති සෝතේන සද්දං නසුනාති එවං කෝ භෝගෝතම දේශේති පාරාසවියුක්ති පාරාසීවියෝ නැත්නම් පාරාසරියෝ බ්‍රාහ්මණෝ ශාවකානන් ඉන්ද්‍රිය භාවන. අපිට කියලා තියෙන්නේ එතුමා ඇහෙන් රූප බලන්න එපා, කනින් ශබ්ද අහන්න එපා. ඒ කියන්නේ මොකද්ද මේ කිව්වේ? ආයතනේ වහන්න කියලා කිව්වේ. ආයතනේ වහලා ගන්න. ආයතනේ නිසා මේගොල්ලෝ අඳුනගෙන හිටියා. මේගොල්ලෝ වශයෙන් මේ භාවනා ක්ෂේත්‍රයේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තිබුණා. මේ ගැටලු අඳුනාගෙන තිබුණා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දක්වා ඇවිල්ලා හිටියා. අපි කියන්න හොඳ නෑ මේක මේ සිද්ධාර්ථ ගෞතමගේ වැඩක් කියලා. සිද්ධාර්ථ ගෞතමට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය මේ දෙක දෙක පෙන්නලා දුන්නා. හැබැයි නිරෝධ සහ මාර්ගය ඒගොල්ලන්ට වැරදිලා තියෙනවා. ඒත් ඒගොල්ලෝ සලායතන නිරෝධය කියලා කිව්වේ ඇහැ වහන එක. කන වහන එකට, නාසය වහන එකට, දිව වහන එකට, කය වහන එකට, මන වහන එකට. වහන ක්‍රම, ඕක් කරන ක්‍රම ඒගොල්ලෝ කෙව්වා. කොහොමද ඇහැ ඕක් කරලා කියන්නේ? නිෂ්ක්‍රීය කරලා කියන්නේ මේ මේ ආයතනයේ වැඩ කරන එක නවත්තන. අපේ සමහර භාවනා උපදේශකවරු අපිට පේනවා පාරාසාරියගේ භාවනාවම දැන් උගන්වගෙන යනවා කියලා. ඒගොල්ලොත් කියනවා මේ ඇහින් රූප බලන්න එපා බැලුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මො බලයිද? බුදුහාමුදුරෝ කියන්නේ බලනවා නෙමෙයි බැලෙනවා. මේක ධර්මතාවයක්. ධර්මතාවයක්. චක්කුං කෝ සති ඇස ඇති කල්හි රූපේ කෝ සති රූපේ ඇති කල්හි සංච කදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං ඒ දෙක මිශ්‍ර වෙනවා ඒ දෙක එකට යෙදෙනවා කවුරුවත් කරනවා නෙවෙයි කෙරෙනවා සති ඇති කල්හි ඉතින් මේක ධර්මතාවයක් හැටියට දකින්න දැකලා නිකන් ඕක ඇඟට ගන්න එපා මේක මම දකිනවා මම දැක්කා මේක නොදැකිය යුත්තක් දකින්න ඕනේ නැහැ ඔහොමනේ අපි ඇඟට ගන්නේ නිශ්චිත වෙන්නේ ඔහොමනේ. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අනිශ්චිත වේ. පාරසරිය කියන්නේ වහන්න. මම තමයි කරන්නේ. ඒක නිසා මම වහන්න ඕනේ. මම නතර කරන්න කියලා සක්කාය දිට්ඨිය දාලා මමත්වේ දාලා මේක කරන්නේ. කරන්න කරන්න වෙන්නේ තව පටලැවිල්ලක් නිසා. මේකෙන් මිදීමක් මේකෙන් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සලායතන නිරෝධය කියන්නේ අන්න මේ ආයතන ක්‍රියාත්මක වීම එසේම සිද්ධ වෙද්දී ඒක ධර්මතාවයක් හැටියට අවබෝධ කරගෙන ඒකෙන් නිදහස් වෙ ඉන්නවා අනිශ්චිතව ඉන්නවා එතනයි සලායතන නිරෝධය ඔය ආයතන ක්‍රියාකාරීත්වය කවදා හරි නවතී ඒක අපිට කියන්න බෑ කවදා නවතීද කියලා චක්කු ආයතනේ යම් දවසක නවතී දැනුත් ඉතින් අඩපණ වෙලානේ තියෙන්නේ ටික ටිකනේ. අපි මේ කණ්ණාඩි දාගෙන කාච දාගෙන බලන්නේ දැනට චක්කුවා එතනින් ටිකෙන් අවිපරිණාමය වෙලා අඩපණ වෙලා එයා තියෙන්නේ ඕකෙකින් කවදා හරි නවත නතර වෙනවා ආයෙක මොකෝ නැහැ කියන්නේ මේක නතර වෙන්නේ නැහැ දිගටම යනවා කියලා කියන්නේ නෑ නතර වෙන්නේ සෝත ආයතනේ ඒත් එහෙම තමයි එනතත් අඩාල වීගෙන අඩපණ වීගෙන යන්නේ ඇහෙනවා පැහැදිලිව ඇහෙන්නේ සමහර වෙලාවට ගාන ආයතන ගන්ධ ආයතන ජීවහ ආයතන මේ ගාන ආයතන ජීවහ ආයතන කාය ආයතන අනායතන ඒත් එහෙම තමයි යම් මොහතක යම් එක තත්පරයකදී ආයතන හයම බිඳ වැටෙනකොට ඒක ධර්මතාවයක් ඒක සබාධමට ඉඩ දීලා අපි නිකන් ඉන්නේ ප්‍රබෝධහම හේත දීලා නිකන් තව තත්පරයකින් පස්සේ විනාඩියකින් පස්සේ පැය ගානකින් පස්සේ දවස් ගානකින් පස්සේ වසර ගානකින් පස්සේ වෙන්න පුළුවන් මේ ආයතන බිඳ වැටේ. සමහර විට සමහරුන්ගේ සමහර ආයතන දැනටමත් බිඳ වැටිලා. දැනටමත් බිඳ වැටේ. ඇස් පේන්නේ කොහෙත්ම පේන්නේ. සමහරුන් කම් කොහෙත් නැහැ. එහෙම කියලා. පැත්තෙන් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට අපි මේ කරන කියන දේ තේරුම් කරගන්න පුළුවන් කිය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම අර පාරාසාරිය බ්‍රාහ්මණගේ ඒ භාවනා ගුරුවරයාගේ ඒ ක්‍රියාවලිය ටිකක් උපහාසාත්මකව වගේ මේ ඉදිරිපත් කරා. අර උත්තර මානවක කිව්වේ මේ චක්කු ආයතන සෝත ආයතනේ වහලා දාන්න එහෙන් රූප බලන්න එපා කනින් ශබ්ද අහන්න එපා කියලා නෙමෙයි උගන්වන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනා කරන ඒවන් සන්තේකෝ උත්තර උත්තර ඉතින් එහෙමනම් අන්දෝ භාවිතින්ද්‍රියෝ භවිෂ්‍යති බදිරෝ භාවිතින්ද්‍රියෝ භවිෂ්‍යති යතා පාරා සරියසුරා මනස වචනං පාරාසරිය උගන්නන විදිහට ගියේ බැලුවොත් අන්ධයා. හොඳට මේ ඉන්ද්‍රිය සංවරයේ තියෙන කෙනා. භාවිත ඉන්ද්‍රිය කෙනෙක්. බදිර කියන්නේ බිහිරා. භාවිත ඉන්ද්‍රිය කෙනෙක්. ඒයි ඉතින් මේගොල්ලෝ අහන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. මේ අන්දෝහි උත්තර චක්කුණා රූපන්න පස්සති බදුරෝ සෝතේන සද්දන් නසුනාති අන්ධයා ඇසින් රූප බලන්නේ නැහැ. දීර කනින් ශබ්ද අහන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ එයා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ විදිහට මේ ඉතින් ඔන්න ඔය ආකාරයට බුදුරජාන් වහන්සේ මේ වැඩපිළිවෙල එයා උගන්වපු සලායතන නිරෝධය ඒ ඒ පාරසරියේදී ඒක ඒකේ තියෙන හිස්කම අර්ථ ශූන්‍ය ගතිය බුදුරජාන් වහන්සේ පෙන්වනවා. එක්තරා නිදර්ශනයකින් ඒක අපි කියන්නේ ඒක අවමානාත්මක ප්‍රකාශනයක් නොවේ. තේරුම් ගැනීම සඳහා නිදර්ශනයක් උත්තර මානවකට ඉදිරිපත් කරනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ චුට්ටක් ඉස්සරහට මෙතෙන්දී යන්න මම කැමතියි. මේ බුදුරජාන් වහන්සේ ඔය විදිහට ඔය ප්‍රකාශනය කරයින් පස්සේ උත්තර මානවකට මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන්න බැරුව යන. එතින්දී බුදුහාමුදුරුවෝ කියන එතන ආනන්දහාමුදුරුවෝ තියෙන අඤ්ඤතාකෝ ආනන්ද දේශේති පාරාසවියෝ පාරාසාරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනා. අඤ්ඤතාච පනානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. හොත්. ආනන්ද මේ ආර්යයන්ගේ ශික්ෂණය විනය කියලා කියවේ එතන අර පුහුණුව විනය ආර්යස්ස විනය ආර්යයන්ගේ පුහුණුව ඇතුලේ ඉන්ද්‍රිය භාවනාව එක විදිහක් මෙයා උගන්වන්නේ තව විදිහක් කියලා. ඉතින් ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ නතර වුණාම බලන්නකො මේ දෙක හැටි කියලා නතර මේක දෙකක් ආනන්ද කිව්වම ආනන්ද හැමදෙරු තින්දි ආරාධනා කරන ඊටස්ස භගවා කාලෝ ඊටස්ස උත කාලෝ යම් භගවා අරියස්ස විනී අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේශේය භගවතු සුත්තා බික්ඛු දාරිසන්ති ඉතින් අනේ මේක අපිට මේ වෙලාවේ ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාව දේශනා කිරීම වටිනවා කියලා ඒක උන්වහන්සේ ආරාධනා කරන ආරාධනා කරපුවාම බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා මේක දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? මේ කොටස හරි වැදගත්. ඉදානන්ද බික්කු චක්කුණා රූපං දිස්වා මේ ඇහෙන් රූපයක් බලලා නිකම්ම නෙමෙයි බැලුවම දැක්කම uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාප අමනාපං ඔය තුනමත් ඇතිය. ඔය තුනම ඇතිය. ඇති වුණාම සෝයවම් පජානාති. අන්න අර ආර වචනේ එතනත් එතන. සෝයවම් පජානාති ආර ශා วก යා මෙන්න මේ විදිහට ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට දකිනවා. uppannam මේකෝ ඉදන් මම මනාපං uppannam කෝ අමනාපං පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. ආ ඒක ඕලාරික දෙයක් නැත්තේ නෑ සංකතයක්. සකස් වීම පටිච්ච සමුප්පන්නයක් හේතුක ඵලයක්. ඒ විදිහට දකින්න. ඒතන් සන්තං ඒතන් පණීතං යදිදන් උපේක්ඛා අන්න මම මේකට නිශ්චිත නොවි ඉන්න එක තමයි ශාන්ත ප්‍රණීත තත්වය කියලා කියන්නේ. ඇහැ වහගෙන ඉන්න එක නෙමෙයි. කනේ හැබයක් ගහගෙන ඉන්න එක නෙමෙයි. ඒ ඒ ඇහැට පේන එක පිළිබඳව අනිශ්චිත වීම. ඒක තමයි උපේක්ෂා වීම. උපේක්ෂා වීම මෙතන අදහස් කරන්නේ. අනිශ්චිත වීම කියන එකමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී උපේක්ෂා කියලා කියන්නේ. ඉතින් මොකද කරන්නේ? යා මේ පිළිබඳව උපේක්ෂා වෙනවා. උපේක්ෂා වෙන්නේ නිකන් අර ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. මුගක් අය හිතන්නේ මේ ගණන් ගන්න නැතුව ඉන්නවා කියන්නේ අනිශ්චිත කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්නවා. උපේක්ඛා කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්නවා කියලා. ඇහැට පේන එක ගැන, කනට ඇහෙන එක ගැන, නාසයට, දිවට, කයට දැනෙන එක ගැන, මනසට වැටහෙන එක ගැන. උපේක්ෂා වෙනවා කියලා කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. හොඳට ගණන් ගන්නවා. ගණන් ගන්න හැබැයි ප්‍රඥාවෙන්. මෝඩකමින් ගණන් ගන්න එකයි ප්‍රඥාවෙන් ගණන් ගන්න එකයි කියලා දෙකක් තියෙනවා. උපේක්ඛා කියලා කියන්නේ ප්‍රඥාවෙන් ගණන් ගන්න එක. ප්‍රඥාවෙන් ගණන් ගන්න එක. ඉතින් එතන ප්‍රශ්නයක් නැහැ. ප්‍රඥාවෙන් ගණන් ගන්නවා කියලා කියන්නේ මේ ආයතනික ක්‍රියාවලිය ධර්මතාවයක් හැටියට තේරුම් අරගන්න. අවබෝධ කරගන්න. ආයතනික ඵල වේදනා සංඥා චේතනා මේවා ආයතනික ඵල. ඒවත් ඇති වෙනවා. ඉතින් ඒවට ওই මමත්වයේ මිශ්‍ර කරන්නේ නැහැ. පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඒක වනාහි සංකතයක්. හේතු බල විසින් ඇති කරන ලද දෙයක්. ඕලාරිකං ඒක එක්තරා ඕලාරික ගොරෝසු ගතියක් තියෙන දෙයක්. පටිච්චසමුප්පන්නං හේතුවක ඵලයක්. විදියට දකින්න. ඉතින් ඒතන් සන්තං ඒතන් පණිතං යද්දම් පෙක්කා. මේ ඕලාරික සංකත පටිච්චසමුප්පන්න දේ ශාන්ත ප්‍රණීත බවට පත් වෙන්නේ කොහොමද? අර වේදනාව සංඥාව චේතනාව තුල ශාන්ත ප්‍රණීත බවක් පවත්ව ගන්නේ කොහොමද? උපේක්ඛා. උපේක්ෂාව. අනිශ්චිතභාවය. ඒකයි ස්වභාවය. ඔන්න ඔය විදිහටයි අපි මේ ආයතන පබ්බය තේරුම් ගත යුත්තේ. මම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයත් මෙතෙන් දිලින්ගක් සම්බන්ධ කරගත්තේ කිතු කරගත්තේ අපිට ඒක බොහොම වැදගත්. මේ මේ සලායතන නිරෝධය කියන මාතෘකාව අපි සාකච්ඡාවට ගනිමු. හොඳයි. මම හිතනවා මම සාකච්ඡාවට ගත්ත කාලය ප්‍රමාණවත් කියලා. අපි වෙනදා වගේම අපේ ධම් සභාවට එකතු වෙලා ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අපි ඉඩ අවකාශ සැලසනවා. මේ ධම් සභාවට යමක් එකතු කරන්න අධ්‍යක්ීම් එකතු කරන්න ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවා විමසන්න සාකච්ඡා කරන්න ඒවට අපි අවස්ථාවක් සැලසනවා. ඒ අනුව අද අපි අවධානයට ගත්ත මේ ආයතන පබ්බේ සලායතන ක්‍රියාකාරීත්වය චක්කු ආයතනය කියලා යම්කිසි ධර්මතාවයක් ඇස්ස ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි සබ්බ සංපස්ස ඇතිකල්ලි මේ ටික ආයතනය මේ ආයතනික ආයතන ක්‍රියාත්මක වීමත් නාම රූප ධර්ම ඇසුරෙන් හේතුව හේතුඵලයක් ධර්මතාවයක් ඒ වගේම ආයතනික ඵල වේදනා සංඥා චේතනා ඒවත් එහෙමයි. චේතනා වලින් එහාට ගිහිල්ලා කර්ම ඒවත් ඉතින් ආයතනික ඵල හැටි තමයි අපි දකින්නේ. සෝත කන ශබ්ද සෝත විඥාන සෝත සංපස්ස ඊට පස්සේ සෝත පස්සපච්චය ඒක එතන ඉඳලා චේතනා සංඥා චේතනා කර්ම. මේ තමයි ආයතනික නිෂ්පාදන. ඊළඟට ගාන, නහය, ගන්ධ, ගන්ධ සුවඳ, ගාන විඥාන, ඒ වගේම පස්ස පස්සපච්චය වේදනා, සංඥා, චේතනා, කර්ම. ওই විදිහට. ඊළ කාය ස්පර්ශ කාය විඥානේ පස්ස පස්සේ ඉන්දල වේදනා මේ සංඥා චේතනා කර්ම මනෝ හිත නැත්නම් මානසිකාර ගතිය ඊට සම්බන්ධ වෙන අර කියපු සංඥා චේතනා වේදනා පස්ස ඒ වැසුරෙන් ඇති කරගන්නා වූ මනෝ විඥාන මනෝ සංපස්ස එතන ඉඳලා වේදනා සංඥා චේතනා කර්ම මේවා ස්වභාවික සංසිද්ධි ස්වභාවික සංසිද්ධි ඉතින් ධර්මතා හැටියට ඇති වෙනවා දකිනවා පවතිනවා දකිනවා නැති වෙනවා දකිනවා නොතිබුණු ආයතනය ක්‍රියාත්මක වීම ඇති වෙනවා දකින්න. සංයෝජන කියන්නේ අර සංයෝජන කියන වචනයත් අපි ගත්තා. නාම රූප මිශ්‍රණය. නාම රූප මිශ්‍රණය. ඉතින් මිශ්‍ර වෙලා සංයෝජන වෙලා දිගට යනවා. ඉතින් ඕකට ඔහොම ධර්මතාවයක් මිශ්‍ර වීමක් මිශ්‍ර වෙලා ප්‍රතිඵල ඇති කිරීමක් ඇටියෙද දැක ගන්න පුළුවන් නම් අනිශ්චිත වෙන්න පුළුවන් නම් උපේක්ෂා වෙන්න පුළුවන් නම් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කිව්වා වගේ. එතනින් ඉතින් සලායතන නිරෝධය. මේක ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් නිකන් අර අවිද්‍යාවෙන් ගණන් ගන්නෑ. මමත්වය දාන්නේ මගේ කියලා කියන්නේ මට ඕන හැටියට මං කැමති සාස්කාරයක් මේ ආයතන පවතින ඕන. ආයතන මේ මේ මට්ටමින් පවතින ඕන කියලා මේ එහෙම ගැනීමක් නිශ්චිත වීමක් නැහැ. ඒකයි මේ අනිශ්චිතෝච විහෙරති නච කිංචි උපාදීයති කියලා හොඳයි. ඔය කාරණේ තමයි අද අපි සැලකිල්ලට ගත්තේ. එහෙනම් අපි ආරාධනා කරනවා අපේ මේ ධම්ම මණ්ඩපයේ ධම්ම ධර්ම සාකච්ඡාවට මේ සම්බන්ධ වෙ සිටින අපේ කල්යාණ මිත්‍රයන්ට යමක් මේ සාකච්ඡාව සඳහා එකතු කරන්න ප්‍රශ්න කරන්න ගැටලු ඉදිරිපත් කරන්න කියලා හොඳයි. කතා කරනවද කවුරු? ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ අර අන්තිම වතාවට කරපු සාකච්ඡාවේදී මේ කන්දපබ්බේදී අපි අහුවානේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මම අහුවා අපිට දැන් අර සංඥාවෙන් අපි අපේ දරුවන්ගේ මූණවල් එහෙම මතකයට එන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ එතන මේ අපි දැන් කාලයක් උපාදාන කරගෙන හිටියනේ ස්වාමීන් වහන්සේ දරුවෝ කියලා. ඔව්. එතකොට දැන් ඒ උපාදාන කරගෙන හිටපු එක දැන් එන්නේ නැත්තේ ඇයි කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මාත් එක්ක තවත් කෙනෙක් ඒ ගැන කතා කරා. ඉතින් අපි දෙන්නට මේ ඒ ප්‍රශ්නේ තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි හිත දිහා බැලුවම ඒ මොහොතේදී එන්නේ නැහැ දරුවෝ කියලා. දරුවන්ගේ රූපවල හිතට. එතකොට ඔබ වහන්සේ කිව්වනේ එතනේ සංඥාවල් නිරෝධ වෙලා කියලා. ඔව්. ඒක එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒ එතන උපාදානයක් කාරණ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ උපාදානේ නැති වෙලාද? ඒක කොහොමද එතන ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. ඔක් කලින් සංඥා උපාදාන දෙකම තිබ්බා. ඒ කියන්නේ ධාරක සංඥාව මේ මගේ දරුවෝ කියන ඒ දරු සංඥාව කියලා අපි ඒකට කියමු. දරුවෝ කියන ඒ මානසින් අඳුනාගෙන තිබුණු විදිහක් තිබුණා. එතකොට ඒක ඒක නඩත්තු වෙන්නේ ධාරක උපාදානයේ. උපාදානයෙන් තමයි සංඥා නඩත්තු වෙන්නේ ඇත්තට. සංඥාව සාමාන්‍යයෙන් ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒකට මේ මහා දිග කාලයක් පවතින එකක් නෙවෙයි. ඉවලේ ඉවලෙම සංඥාව ඇති වෙලා නැති වෙලා යන. හැබැයි යමක් අඳුනගත්තම ඒක විඳිනවනේ. විඳ විඳම මේක උපාදානයට දානවා. උපාදානයට දාපුවෙන් පස්සේ අර සංඥාව තවදුරටත් නඩත්තු කරන ගතියක් තියෙනවා. එතකොට උපාදානයෙන් සංහාවෙන් උපාදානයෙන් මේ කෙලෙස් වලින් තමයි ඇත්තටම සංඥා නඩත්තු කරගෙන යන්නේ. දැන් ක්ලේශයේ සම්බන්ධ වෙලා ක්ලේශය නැති තැන මේක නඩත්තුවක් නෑ. මම මේකට සරල උදාහරණයක් කියන්නේ දැන් දැන් අපි ඔය පෝස්ටර් එකක් ගහනකොට මොකක් හරි දෙයක් මොකක් හරි අලවනවානේ. කඩදාසි ගැලක් හරි මොකක් හරි අලවද්දී ඒක අර ඒ දෙයයි අර අනිත් දෙයි අතර ඒක ඇලවිලා තියෙන නම් එහා පැත්තෙන් අපි ගම් එකක් ওই මැදට තියෙන්න ඕන. ගම් එකක් නොතිබුණොත් කොච්චර අපි බිත්තියට තියලා කඩදාසියක් අද කෙරුවා බිත්තිය ඇලිලා තියෙන්නේ නැහැ. ඒක බිමට වැටෙනවා. එතකොට දැන් මේක අපිට බිත්තිය ඇලිලා තියෙන්න නම් ආ ගම් එක මොකක් හරි මේ ඇලෙන ද්‍රව්‍ය අර අතරේ තියෙනවා. එතකොට මේක ඇලිලා තියෙනවා. ලේපණය වෙනවා. ඒ කියන්නේ කිසියම් ආකාරයක ඇලී තියෙන. එතකොට සංඥාව එවලේ එවලේ ඇති වෙලා නැති වෙලා යන එකක් වුවද ඒ සංඥාව ඇති වුණු ගමන්ම ඒ තුලින් ඇති කරන වේදනාවයි වේදනාවෙන් තණ්හාවට ගියා. මොකක් හරි ක්ලේශයකට මිශ්‍ර වුණයින් පස්සේ තණ්හාව උපාදානය කියලා අන්තිමට උපාදාන කියලා අපි කියනවා. මේ අර සංඥාව නඩත්තු කරනවා දිගට. නැත්නම් සංඥාව ඇති වෙලා නැති වෙලා යන එක. සංඥාව නිකන් මිරිඟුවක් කියලා නේ කියන්නේ ධර්මයේ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති වගේ ගතියක් පෙන්වන ඒ ලක්ෂණයක් තියෙනවා මේ කොහොම නමුත් ඇති වෙලා ශනිකව නැති වෙන එක. හැබැයි ඒ සංඥාවෙන් ඇති කරන වේදනාව නිසා සංඥාව නඩත්තු කරන දිගට. දරු සංඥාව දිගටම තියෙන්නේ දරුවා තුලින් ඇති කරන වේදනාව වින්දනය නිසා. ඒ ඇත්තටම වින්දනයක් තියෙනවා මවට පියාට. එයා ඒ දෙන්න තමයි පළමු කොට දරුවා ඉපදීමත් එක්කම යම්කිසි වින්දනයක් ලබන්නේ. අහල පහල අනිත් වඩ පිටේ ඉන්න අය දරුවෙක් උපදුනාම යම් වින්දනයක් ලබනවා. මේ දරුවෙක් උපන්නා පොඩි දරුවෙක් අනේ මේ මෙහිමයි මේ හරිසෝක් කියන එතන ඉඳලා අර දරු සංඥාව එක්ක වේදනාවක් වෙන වින්දනයක්. ඉතින් ඒක තවත් ඊට වැඩි සංකීර්ණ වෙනවා පස්සට පස්සට. ඉතින් අපි හිතමු ටිකක් පහු වෙලා කාලයක් යනකොට ඒ දරුවෝ ලොකු මහත් වෙලා රැකී රක්ෂා කරලා ඒ අම්මට තාත්තට සලකනකොට අම්මා තාත්තව බලා ගන්නකොට එතන සංඥාව තවත් ඊට වැඩිය වෙනස් එකක් වෙනවා නේ මේ අපේ දරුවෝ නේද මේගොල්ලෝ අපිට සලකනවා නේද අපිව රැක බලා ගන්නවා නේද ආදි වශයෙන් එහෙම සංඥාවක් තියෙනවා එහෙම නැත්නම් සමහර දරුවෝ සලකන්නේ අම්මලට තාත්තලට කරදර හිරියර කරනවා. එතකොටත් අර දුක් වේදනාව ඇසුරෙන් අර සංඥාව නඩත්තු වෙනවා. අනේ මේගොල්ලෝ අපිට කරදර හින්දා පීඩා කරනවා නේද? අපි මේ කොච්චර මහන්සියලා හදා වඩාගත්ත දරුවෝද? ආදී වශයෙන් කියලා දුක් වේදනාවෙන් අර දරු සංඥාව නඩත්තු කරනවා. එහෙම නැත්නම් සුඛ වේදනාවෙන් දරු සංඥාව නඩත්තු කරනවා. කොහොම හරි වේදනාව සම්බන්ධ වෙලා ක්ලේශයක් මිශ්‍ර වෙලා තමයි මේ සංඥා නඩත්තු කිරීම වෙන්නේ. හැබැයි අපි ධර්ම මාර්ගයේ ඉස්සරහට යද්දී වේදනාව පිරිසිඳ දැනගන්නෝ සංඥාවට මිශ්‍ර වෙලා තියෙන අර ක්ලේශය හේදිලා යනවා. හේදිලා ගියාම අර අර කඩදාසියයි බිත්තියයි අතර තිබුණු ගම් ටික යම් වෙලාවක ලාටුව ඒ ලාටු ගතිය නැති වුණොත් මොකද වෙන්නේ? නැති වුණු වෙලාවෙම අර කඩදාසිය ගැලවිලා බිමට වැටෙනවා. ඒ වගේ මේ සංඥාවට තිබිච්ච උපාදාන ලාටුව ඒක ඇති කරන්නේ අර වේදනාවෙන්. උපාදාන ලාටුව නැති වුණු ගමන්ම සංඥාව ගිලිහිලා යනවා. සංඥාව ගිලිහිලා යනවා කියන්නේ සංඥාව නඩත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඒක ගැන උනන්දුවක් නැහැ නේද? ඉතින් ඒක මතක් කරගන්න අමාරුයි. මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැති ගැතියක් ඒවා. ඉතින් ඕක තමයි ඕක ඇතුලේ තියෙන ධර්මතාවය. එතකොට දෙකක් මෙතන නිරෝධ වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් උපාදානයේ නිරෝධ වෙලා තියෙන ඊළඟට සංඥාව නිරෝධ වෙලා තියෙනවා. මේ සංඥා නිරෝධය වෙන්නේ උපාදාන නිරෝධය නිසා. උපාදානයේ ඇතිතාවක් මේ සංඥාව නඩත්තු කරනවා. ඕන මේකේ එහෙමයි ස්වභාවය. ඉතින් ඕක තමයි මට ඔතෙන්දී මම දන්නේ මගේ අත්දැකීම භාවනා අත්දැකීම තුළ මට කියන්න පුළුවන්කම තියෙන එක. අපේ අපේ අපේ සංඥාවක් දිගට නඩත්තු වෙනවා නම් එතන තියෙන උපාදානය. ඇලීමක් ගැටීමක් මුලාවක් තියෙනවා. ඊළඟ කාරණේ මට කියන්න තියෙන්නේ ඉතින් දරුවෝ අමතක වුණාම ඉතින් දරුවෝ නෙමෙයි ඉතින් කොයි දේ වුණත් අමතක වුණාම හොඳයිනේ. <laughs> නේ? දැන් දරුවෝ අමතක වීම ප්‍රශ්නයක්ද? <laughs> නෑ ස්වාමීන් වහන්සේ එතනයි සංසිද්ධිය කොහොමද කියලා සංසිද්ධිය ඔය ඒක තමයි මම ඒක අතිරේක ප්‍රශ්නයක් හැටියට දැක් දැන් මේ සංසිද්ධිය අරමයි ඊළඟට දරුවෝ හරි කවුරු හරි වේවා මේ අමතක වීම සංඥා නිරෝධයට දීලා නිකන් ඉන්නවා මිසක ආපහු ඒක අමතක වෙන්න හොඳ නෑ අමතක නොවිය යුතුයි අමතක වීම ද්‍රෝහිකමක් හරි මොකක් හරි කියලා ගියොත් එහෙම ආයෙ ඒකට ක්ලේශයක් මිශ්‍ර කරාවේ අපි එහෙම කරගන්නවා දන්නේම නැතුව. අනිත් අය කියනවනේ. අපෝ එහෙම අමතක කරනවාද? හරි නරකයි නේ එහෙම අමතක කරන්නේ. නේ? ලෝක සම්මතයේ හැටියට එහෙමයි කියන්නේ. එච්චර නරකද? එහෙම අමතක කරන්නේ කියලා. අමතක කරනවා කියලානේ අනිත් අය දකින්නේ. නැහැ. යෝගියෙක් තුල අමතක කියන්නේ ඒ ඒ සංඥා උපාදානය නැති නිසා සංඥාව හැලිලා යනවා. අර බිත්ති යලවල තිබුණ අර පින්තූරේ පිටිපස්සේ තිබුණු ගම් එක ගම් ගතිය නැතන් ලාටුව ලාටු ගතිය නැති වෙලා ගිය නිසා මේක හැලුණා. ඉතින් ධර්මතාවයක් හේතුඵල ධර්මතාවයක්. ඕක අපිට වලින් හරි ලස්සනට දකින්න පුළුවන්. එතන ස්වාමීන් වහන්සේ නිශ්චිත භාවයෙන් ඇදිලා තිබිච්ච එක අනිශ්චිත භාවයටපත් වුණා නේද? ඔව් ඔව් හරි හරියටම හරි. හරියටම හරි. අර නිශ්චිත වෙලා තිබ්බයි ඇලිලා තිබ්බයි. දැන් ඉතින් දැන් ඉතින් අපිට කියන්න පුළුවන් දරුවෝ ගැන මතක කියන්නේ ලොකුවට ඉස්සර හරියට හිත යොමු වෙනවා. මේ ළමයි මොනවද කරන්නේ කොහොම ඉන්නවද දන්නේ නැහැ මොනවද කරනවද දන්නේ නැහැ. ආදී වශයෙන් කියලා. දැන් ඉතින් එහෙම නෑ. දැන් එහෙම හිත යොමු වෙන්නේ නැහැ. හරි අමාරුවෙන් තමයි හිත යොමු කරගන්න වෙන්නේ සමහර වෙලාවට. කවුරු ගැන වුණත් එහෙමයි. එක කාලයක් යනකොට ඉතින් ලෞකික පැත්තෙන් බලපුවාම හිතේ අයියෝ මේගොල්ලෝ හරි ආත්මාර්ථකාමී අනිත් අය ගැන බලන්නේ නැහැ. හිතන්නේ කල්පනා කරන්නේ ආදි වශයෙන් කියලා හිතන්න ඉඩ තියෙන කෙනෙක්. මොකද ඇත්ත වශයෙන් මෙතන යෝගියා දන්නවනම් තමා තුළ සිද්ධ වෙලා තියෙන මේ ලාටුව ලාටු ගතිය නැතිවීමෙන් උපාදානයේ නැතිවීමෙන් සංඥා නිරෝධයයි මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් එච්චරයි. ඒක ධර්මතාවයක්. ඒක අනිත් පැත්තෙන් මේ ආර්ය මාර්ගයේ නිවන පැත්තට යන මාර්ගයේදී අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. මේක මේ සංඥා උපාදානේ නැති වෙලා නැතිවීම තුළ සංඥා නිරෝධය. ඉතින් ලොකු දෙයක් ලොකු ඒ කියන්නේ මේ මාර්ගයේ ලොකු ජයග්‍රහණයක් ඇටියට අපි ඒක දකිනවා. මාසෙට බොහොම පින් සිද්ධ වෙනවා හොඳටම තේරුම් කරලා දුන්නට. ඔව්. ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලා මහත්මියගේ අහපු ප්‍රශ්නය ඔස්සේ පොඩි විස්තරයක් දැනගන්න කැමතියි. දැන් අපි හිතන්න අපි පොඩි කාලෙම අපි දන්න කෙනෙක් නිය ගියා. ඒ වුණාට අපි ටිකක් කල් ගිහිල්ලා අවුරුද්දට සැරයක් හරි දැන් එහෙම නෙමෙයි කාලයක් යනකොට දැන් අපිට ලැබුණ කෙනාගේ හැඩරුව ප්‍රතිගුණ හැමදේම අමතක කරලා යනවා එතන ඒ වෙන්නේ යම් කිසි විදිහක සංඥා නිරෝධයක් ඒ වුණාට අපි දැන් ඒ වෙන ඒ නියමිය කෙනා වෙනුවෙන් අපි වාර්ෂිකව මොනහරි පින්කමක් කරනවා ඉතින් එතකොට අපි කරගන්නේ අර නිරෝධ වුණ සංඥාව අපහු අලුත් කර ගැනීමක්ද නැත්නම් අපි එතනින් යම් කිසි කුසලයකට රැස් කරගන්නවාද එහෙම පින්කමක් කිරීමෙන්. ඔව් අත් වශයෙන්ම එතන නිරෝධෝන සංඥාව ආයාසයෙන් අපි නැවත සමුදය කර ගැනීමක්, උපද්ද ගැනීමක් තමයි කරන්නේ. හැබැයි එතෙන්දී අපි කුසල පැත්තට මේක අනිත්‍ය සංඥාවට අනත්ත් සංඥාවට ගත්තොත් ගැටලුවක් නෑ. දැන් මේ අපිත් එක්ක ජීවත් වෙන අය මැරෙනවා. අපිට අපි අපේ ජීවිතෙන් අපි නොහිතන වෙලාවල් වල අයින් වෙලා යනවා. ලෙඩ රෝග වලට භාජනය වෙනවා. ආදී වශයෙන් කියලා මේ මේ නැවත ඇති කරගන්න සංඥාව කුසල පැත්තට හැරෙව්වොත් එතන ගැටලුවක් වෙන්නේ හැබැයි මේක අකුසල පැත්තටත් අවදුරටත් ශෝක වෙන්න කනගාටු වෙන්න අනේ මට මේ සංසාරයේ මේ මිනිස්සු ලැබේවා ආදී වශයෙන් කියලා හිතලා ඒ පැත්තට ගියොත් නම් ඒ ඒ මෙමරි ඒ ඒ සිහිපත් කිරීම මේ ප්‍රතිපදාවට සම්පූර්ණ විරුද්ධයි. අපි මියගිය කෙනෙක් නැවත සිහි කිරීමේදී එකක් අර පුත වේදිත්වය කියන එක අපි සලකනවා. අර බුදුරජාන් වහන්සේ අදාසිනේ අකාසිනේ කියලා ඔය තිරෝගොඩ සූත්‍රයේදී ඕක පැහැදිලි කරන වෙලාවේ කියනවා මේ ඉතින් ඒ මියගිය අය අපිත් එක්ක ජීවත් වෙලා ඉඳපු අය අම්මා තාත්තා වැඩිහිටියෝ ගුරුවරු සාන්පුරුෂ භාර්යාවෝ ඥාතීත මිත්‍රාදීන් ඉතින් ජීවත් වෙලා ඉන්න කාලය තුල ඒගොල්ලෝ මේ මේ විදිහට ඉතින් අපි වෙනුවෙන් කටයුතු කරා කියලා කෘතවේදීත්වය කෘතවේදීත්වයෙන් යම් සීකිරීමක් කරන්න පුළුවන් ඒකට අකුසලයක් නැහැ. හැබැයි හුඟක්ම හොඳ මේ අනිත්‍ය සංඥාවට ගන්න එක මරුණා ඒ අපි අපි අපේ කුඩා කාලේ මරුණා හරි දැන් කුඩා කාලේ මරුණා කියලා හිතන්නකො. ඒතකොට ඒක ගන්නෙ අනිත්‍ය සංඥාවට. අනාත්ම සංඥාවට ගන්නෙ. අපි කැමති එයා තව ටික කාලයක් ඉන්නවනම්. තව ටික කාලයක් ඉන්නවනම් අපි කැමති. ඒක තමයි අත් වශයෙන්ම සාමාන්‍ය தත්ත්වය. නමුත් ඉතින් අපේ කැමැත්ත එතන ඉෂ්ට වුණේ නැහැ. අපි නොහිතන අවස්ථාවක එයාව ගියා. එතකොට මේ විදිහට මොකද්ද අපි ගන්නෙ? අර රිමයින්ඩ් කිරීම නැවත මේ සංඥාව ඒ පුද්ගලයා පිළිබඳ ඇති කරගන්න සංඥාව අපිට ගන්න පුළුවන් කුසල පැත්ත. ඒ දක්ෂ යෝගියාට මේක කුසල පැත්තට ගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් ඕක අකුසල පැත්තට ගන්නවා වෙන්න පුළුවන්. දැන් අපි හිතමු මේ තැනත්තා මේ වෙන කෙනෙක් මරලා දැම්මා කියලා උදාහරණයක් ඇටියෙ එතකොට දැන් කෙනෙක් ඒ ඒ තැනැත්තාව සිහි කිරීමේදී තව දුරට අකුසල සිතිවිලි ඇති කරගන්න ඉඩ තියෙනවා. අසුතු අකුසල ඒ ඒ තැනැත්ත සිහි කරන වාරයක් පාසා. එහෙම තියෙනෝනේ දැන් ඔය <laughs> මම මේක කියන එක හොඳට දන්නේ නැහැ. මේ අපේ සමහර පක්ෂවල නැත්නම් සමහර දේශපාලන ව්‍යාපෘති ඇතුලේ ඔය මිය ගිය අය මතක් කරනවා. ඒ පරණ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරී පුද්ගලෙ මතක් කරන දින දාගෙන තියෙනවා දින දාගෙන ඉතින් මතක් කරනවා උත්සවාකාරී. මේ අවස්ථාවල අපි දැකලා තියෙනවා ඉතින් සමහර ඒ අය කිසියම් හේතුවක් නිසා අකාලේ මැරිච්ච අය නැත්නම් මොනවා හරි ඔය දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය ත්‍ස්තවාදී සංවිධානවල හරි මොනවා හරි ඒවයි වැඩ කරපු අය නැවත මතක් කරනවා. මතක් කරද්දී ද්වේෂයමයි එළියට ගන්න. ඒතකොට ඒ ඒ ඒ උත්සවයේ නැත්නම් උත්සවය කියන්නේ ඒ සැමරුමට එකතු වෙන හැමෝගෙම හිතවල නැවත වතාවක් ද්වේෂය ඇතිදා. එකතු වෙලා කරන්නේ නැවත වතාවක් ද්වේෂය ඇතිදා. එතකොට අර එතන වෙන්නේ මතක් කිරීම අකුසල පැත්තට යන්නේ. එතකොට මතක් වීම හෝ මතක් කිරීම දැන් අපිට මතක් කරන්න අවශ්‍ය නම් අපේ මියගිය අය මතක් කරන්න බාධාවක් නැහැ. නමුත් අපිට පුළුවන් ඒක කුසල පැත්තට. කුසල සංඥාවකට ගන්න. ඒ ඒ ඒ දක්ෂකම, ඒ හැකියාව, ඒ ඒක කරන්නේ කොහොමද කියන දැනුම අපි ළඟ දැනට තියෙනවා. ඒක නිසා මතක් වීම මතක් වුණත් අපි කුසල පැත්තට ගන්න ඕන. මතක් කරනකොටත් කුසල පැත්තට ගන්න. අකුසල පැත්තට දාන්න ඕනේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ එහෙමයි. පැහැදිලි වුණා දරුවන් සම්සන්නන්ට. සාචිත්‍රයේ කිව්වා සුඛ වේදනාව දුක් වේදනාව ගැන අපිට හිතෙනවා කියලා. අරණ දේවල් ගැන අනාගතේ කරන්න තියෙන දේවල් ගැන. ඔව්. අපිට හිතෙනවා. එතකොට වහන්සේ ඒක ධර්මතාවක් ලෙසින් දහිරිතුන කියනවා. ඔව්. අපේ හඳුරන්නේ දැන් එතෙන් වේදනාව ඒක තව තිබ්බොත් හොඳයි කියන එකද නැත්නම් දැන් කෙනෙක් අවහිර කරලා තියෙන අපට අතීතයේ හරියට දැන් ඕක මතක් වෙනකොට දුක් වේදනාවක් දැනෙනවා. එක්තනින් අපි දකින්න ඕනේ ධර්මතාව මොකක්ද අපේ හඳුරන්නේ අවශ්‍යතාවය. ඒකට අපි එතන දකින්න ඕන මේ දැන් මෙතන සුඛ ඒ ඒ වේදනාවේ සුඛ ගතියක් තියෙනවා. කය මනස පිනවන ගතියක් තියෙන එකක් ධර්මතාවයක්. ඒක ඇත්ත. දැනට මේක අවහිර වෙලා තියෙනවා. අවහිර වෙලා තියෙන එක හේතුඵල ධර්මයක් හැටියට දකින්න ඕන. ඒ අවහිර වීමට අපි <coughs> මිශ්‍ර කරන්න හොඳ නෑ ද්වේෂය. අපි ඔය අර වේදනාව සුඛ වේදනාවක් හැටියට බොහෝ වෙලාවට අඳුන ගන්නවා. නමුත් අවහිර කිරීමට ඒ අවහිර කිරීම ධර්මතාවයක් හැටියට නොදැක ඒකට ද්වේෂය මිශ්‍ර කරන්න යනවා අපි. මේ අහවලා තමයි මේක මෙහෙම කරේ බාධා කෙරුවේ මේ මේක කොච්චර පහසුවෙන්ද අපි මේක කරගෙන ආවේ නැත්නම් අපිට කොච්චර පහසුවක් තිබුණද මේ මිනිස්සයා මේක අවහිර කෙරුවනේ බාධා කෙරුවනේ ආදී වශයෙන් කියලා අර අවහිර කිරීම හෝ අවහිර වීම සුඛ වේදනාවට බාධා වීම ධර්මතාවයක් හැටියට දකින්න ඕනේ. එතන හේතුඵල ධර්ම දකින්න ඕනේ. පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, සෝබා ධර්මයෙන් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් වෙනත් මොන හරි කායික හේතුවක් රෝගාබාධ තත්ත්වයක් මොන හරි දෙයක් නිසා වෙන්න පුළුවන් සුඛ වේදනාවට බාධා වෙන්නේ. ඒත් අපි සුඛ වේදනාව ධර්මතාවයක් විදිහට දකින්න ඕනේ. ඒකට සිදුවුණු බාධාව. ඒකත් අපි ධර්මතාවයක් විදිහට දකින්න ඕනේ. නැත්නම් අපි අර බාධාවේදී ද්වේෂය මිශ්‍ර කරන්න ගන්නවා. අර ආයතනික මං කියවනේ ආයතනික ඵලවලට ඕන නැති දේවල් මිශ්‍ර කරනවා කියන්නේ. මේ මිශ්‍ර කරපු ගමන් ආයතනික ඵලයේ එන්නෙම වැරදි ඵලයක් එන්නේ. මැදදී මිශ්‍ර වෙලා මේ නොසුදුසු දෙයක්. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. ඒක නිසා ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන් වෙන්න ඕන අපිට වේදනාව. දුක් වේදනාව වුණත් එහෙමයි. දුක් වේදනාව ඉතින් අපි කරා එනවා. සමාජයට ඒක අපි කරා එන්න තව කෙනෙකුගේ කිසියම් දායකත්වයක් තියෙන්න පුළුවන්. ඒ දායකත්වය අපි දකින්නේ හේතුව හැටියට. හේතුව හැටියට සුඛ වේදනාවක් අපිට ලබා දෙන්න තව කෙනෙක් දායක වෙනවා. ඒක අපි දකින්නේ මේ දායකත්වය ඒ සහභාගීත්වය ඒ කන්ට්‍රිබියුෂන් එක හේතුවක් විදිහට දකින්නවා. ඒකයි මෙතන. එතකොට ගැටලුවක් නැහැ. නැත්තම් අපි ඔය මේ කන්ට්‍රිබියුෂන් එකට දායකත්වයට අපි එක්කෝ මේ ද්වේෂය මිශ්‍ර කරනවා එහෙම නැත්නම් රාගය මිශ්‍ර කරනවා. එතකොටම නිශ්චිතයි. එතකොට මේකත් එක්ක බැඳිලා. එහෙම නැතු වුණොත් අනිශ්චිතව යනෝ ලස්සනට මගේ මේ සුඛ වේදනාව ඒක සුඛ වේදනාවක් ඒකත් ධර්මතාවයක්. ඊට පස්සේ ඒ සුඛ වේදනාවට දායකත්වය සැපයූ කෙනා හෝ දේ හෝ ස්ථානය හෝ තැන හෝ යන්ත්‍රයේ සූත්‍රයේ හෝ මොක කාලගුණේ දේශගුණේ හෝ වේවා අපි ඒක නිතරම හේතුව හැටියට ගන්නේ ඉතින් ඒහි ඵලයක් විදිහට මේ සුඛ වේදනාව පවතිනවා. ඉතින් ඒවත් අපි අනිත්‍ය විදිහට ගන්නෙත් නෑනේ අනිත්‍ය අනාත්ම විදිහටනේ ගන්නෙ. ඒක නිසා අර වේදනාව ධර්මතාවයක් විදිහට අපි දකිනවා. ඒකට ඒක මේ සුඛ වේවා දුක්ඛ වේවා දුක්ඛම සුඛ වේවා කොයි කො. අන්න එහෙමයි ඒක ධර්මතාවයක් විදිහට දකින්නේ අර පුද්ගලත්වයේ එහෙම දාලා මම කියලා මගේ කියලා හරි දාපු ගමම්ම අපේ මේ එතෙන්ට ක්ලේශයක් මිශ්‍ර කරන ගතියක් තියෙන එක්කෝ මමත්වයේ මිශ්‍ර කරනවා එහෙම නැත්නම් ද්වේෂය රාගය වගේ දෙයක් මිශ්‍ර කරනවා එක්කෝ මානෙ වගේ දෙයක් මිශ්‍ර කරන්න ඉඩ තියෙනවා දැන් සුඛ වේදනාව අනිත් එක්කෙනාට වැඩිය මම මට තියෙනවා කියලා හිතන්නකෝ අනිත් අයට වැඩිය මට සැප පහසුකම් තියෙනවා බලපුවා ඉතින් ඒක හේතුඵලයක් විදිහට දකින්නවා මිසක ඔතෙන්ට මානෙ දාන්න ඕනේ නැහැ අවශ්‍ය නැහැ ඊට පස්සේ මගේ හේතුව මගේ සුඛ වේදනාවට කොතෙන්දී හරි බාධාවක් වුණාම ඒ බාධාව හේතුව හැටියට දකින්න මිසක් එතන ද්වේෂය දාන්න ඕනේ මගේ සුඛ වේදනාවට කවුරු හරි කරුණාවෙන් මෛත්‍රියෙන් උදව් කරද්දී ඒකත් හේතුවක් හේතුවක හේතුවක් හැටියට දකින්න මිසර ඒක රාගය දාන්න ඕනේ නැහැ. ඒ මනුස්සයත් එක්ක බැඳීමක් හදාගන්න ඕනේ නැහැ. ඉතින් අන්න එහෙමයි අපි මේ වේදනාවේදීත් අනිශ්චිත වෙන්නේ. වේදනාවේදී අනිශ්චිත වෙන්න නම් වේදනාව ධර්මතාවයක් හැටියට දකින්න. මම හිතන්නේ මේක පැහැදිලි ඇති කියලා. අවසරයි සෝමනාත් ඇහෙනවද? අර. ඇහෙනවද? ඇහෙනවද? ඒ ප්‍රශ්නෙම තව කාරණා කිහිපයක් එකතු කරොත් අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ ඇඳලා ඉන්න සමීපතයන් එක්ක ඒ කියන්නේ සමහර අය කොතරම් අපේ ජීවිතයේ දුක් වේදනා දුන්නත් අපිට මේ ඒක දැනෙන්නේ නෑ සමහර අය කොතරම් සුඛ වේදනා දුන්නත් ඒක දැනෙන්නේ නෑ ඒ කියන්නේ ඒ తත්වය ඒ කියන්නේ ඒක අපිට නිකන් ඒ කිසි ප්‍රශ්නයක් නෑ වගේ කියලා ඒකේ ඒකේදී අදහස් වෙන්නේ අපි සිතින් ඒත් එක්ක අධික ලෙස බැඳිලා නේද කියලා ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ ඒක කොහොමද අපි මේ නිරව කරගෙන මේ මේ ධර්ම මාර්ගයේ යන්නේ මේ කොයිතරම් සමහර අය සුඛ වේදනා දුන්නත් අපි ඒක දැනෙන්නේ නැහැ සමහර වෙලාවට ඒව පුද්ගලයාම කොයිතරම් දුක් වේදනා දුන්නත් ඒ කියන්නේ පුද්ගලයන් වෙනස් වෙන බල සමහර පුද්ගලයන් අපිට ගැලීම මානසික සුඛ වේදනා වුණාම ඒක ඒ පුද්ගලයා අනුරූපව ඒක විශේෂ දැනෙනවා සමහර පුද්ගලයා කොයිතරම් දුක් වේදනා දුන්නත් ඊට පස්සේ සමහර පුද්ගලයන් මේ දෙකම නැති අදුක්කම තත්ත්වයේ ඒ දේවල් දැනුනත් අපිට මේ කියන්න නොදැනෙනවත් එක අපේ මනසපත් වෙලා දෙන. ඒ කියන්නේ අපි මුලාවකදී ඉන්නේ. ඔව් ඒක ඒක මං හිතන්නේ මම මට තියෙන අත්දැකීම අනුව කිව්වොත් දැන් අර අපි සමීප දැන් උදාහරණයක් ඇටික පවුලේ සමාජිකව ළඟ ළඟ ඉන්න අය අපිට උදව් කරනවා උපකාර කරනවා මේ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය වැඩ කටයුතු ටික කරලා දෙනවා ඇත්තටම එතන පහසුකම් සැපයීමක් කරනවා බොහෝ වෙලාවට. එතකොට දැන් අපි ඒක වැඩි ගණන් ගන්න නැති ඒක ඒගොල්ලෝ කරන්න ඕනනේ හරි. ඉතින් ඕකට ඔච්චර ලොකුවට ඇගීමක් දෙන්න ඕනද කියලා සමහරට අපි හිතනවා. හැබැයි ටිකක් දුරස්ත කෙනෙක් ඇවිල්ලා මොනවා හරි උදව්වක් කරොත් ඉතින් අපි ඒකට ගොඩාක් මේ ස්තුති පූර්වක වෙලා බොහොම ස්තුතියි මෙහෙමයි මෙහෙමයි කියලා එහෙම අපි එහෙම ගතියක් තියෙනවා. හැබැයි ඕක ධර්මතාවයක් හැටියට දැක්කනම් ඇති. දැන් ඔය ඕක නිකන් ආපහු ඕකේ මොකක් හරි කෙලින් කරන්න හදන්න ඕන එකක් තියෙනවයි කියලා ඒ පැත්තට යන්නේ නැතුව අපි අර gedara dore මේ අනිත් අය කරන උදව් උපකාර වලට ඒ තරම් ස්තුති කරන්නේ නැහැ. ඒක ලොකුවට අගය කරන්නේ නැහැ. එහෙම තියෙනවනේ. දැන් උදාහරණයක් ඇටියෙට හැමදාම දිනපතාම අපිට අම්මා කෑම උයන නැත්නම් භාර්යාව ස්වාමිපුරුෂයාට කැම බීම හදලා දෙනවා. මේ මූලික දේවල් ටික ඒක ලොකු සහනයක් මේක සුඛ සුඛ සුඛ වේදනාවක පැත්තකට මේ වැටෙන්නේ. ඒ වුණාට ඉතින් අනිත් අය හිතන්නේ අපි අම්මට හැමදාම මේ කැම බීම හදලා දෙන එක්කෙනාට ස්තුති කරන්න ඕන. ඒක ගැන ඇගීමක් කරන්න ඕන. ඉතින් භාර්යාවට ඉතින් ඒක ඉතින් එයාගේ වැඩක් නේ. හරි මොකක් හරි කියලා අපි ඒක සාමාන්‍යයක් විදිහට ගණන් අරගෙන ඉන්නේ. ඒ ඒ ලැබෙන අනිත් එක්කෙනාගෙන් ලැබෙන සුව පහසුව උදව්ව උපකාරය ඔය ඔක්කොම ඉතින් සුඛ වේදනා පැත්තට නෙවෙටින්නේ. ඒක ධර්මතාවයක් විදිහට ගන්න එක්කෙනයි දෙන එක්කෙනයි දෙන්නම දැනගෙන හිටියොත් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ මම මගේ කටයුත්ත කරනවා. ඉතින් අනිත් එක්කෙනාගෙන් ඒකට ලොකුවට මම ඒකෙන් මේ ස්තුති ප්‍රශංසා දිය බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. මේක මම කරනවා. එතකොට ඒ සුඛ වේදනාව විඳින කෙනත් ඉතින් එයා ඒකෙන් ලොකුවට ඒකට මේ ස්තුති ප්‍රශංසා ප්‍රතිඋපකාර ආදී දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක ඒකත් දැනගෙන දෙපැත්තම ධර්මතාවයක් හැටියට හිතාගෙන හිටියොත් ගැටලුවක් නැහැ. ඉතින් හැබැයි ඒක අපිට කියන්න බෑ හරියට. දුක් වේදනාව පැත්තට ගිහිල්ලා බැලුවා ඔය සමීපය නිකන් ගෙදර දොරේ ඉන්න අය කොච්චරවත් නිකන් කරදරකාරයෝ වගේ හිටියට ඒක ඉතින් අපේ ගෙදර දොරේ අයනේ අපේ කට්ටියනේ ඉතින් ඔහොම තමයි කියලා අත්හරි. හැබැයි ඉතින් දුර ඈත කෙනෙක් සූටි හරි වචනකින් හරි පොඩි දෙයක් කරුවොත් එහෙම ඒක ඊට වැඩිය බරට ඒ දුක් වේදනාව ගන්නව දුෂ්කරතාවය. අර පහසුකමයි දුෂ්කරතාවය කියන දෙක මේ මෙතන මේ අවධානයට ලක් වෙන්නේ. ඉතින් දෙකම අර අමුතු විදිහට මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒක ඇත්ත. ඒක අපි ධර්මතාවයක් විදිහට අවබෝධ කරගත්තොත් ඕකත් එක්ක අලුතෙන් පටලැවිල්ලක් හදාගන්න නැතුව අර ළඟපාත ඉන්න අය ඔය නොයෙක් කරදර බාධා කරනවා. දැන් උදාහරණයක් ඇටියෙට දෙමව්පියන්ට ළමයි කොච්චරවත් කරදර කරනවා. එතකොට දැන් එතන මේ ඒ දෙමව්පියෝ ඒ තරම් ඉතින් ඒක ගණන් ගන්න නැහැ. ඉතින් අපේ ළමයිනේ ඉතින් ආදී වශයෙන්. හැබැයි ඉතින් අල්ලපු ගෙදර ළමයා නිතරම කරදර කරන්න ගත්තොත් ඒ කරදරේම අල්ලපු ගෙදර ළමයා කරනවා කියන්නේ කරන ළමයි දෙන්නෙක් කියන සම වයස එක්කෙනෙක්. මේ ළමයා අනිත් එක්කෙනා අල්ලපු ගෙදර ළමයා. ඒතකොට මේ ළමයා දෙන වදේ අල්ලපු ගෙදර ළමයාට දෙන්න පටන් ගත්තොත් මොනවා වෙයි? එතකොට තත්ත්වය වෙනස් නේ. එතකොට අර එකම වදේ තමන්ගේ ළමයා දෙනකොටයි අල්ලපු ගෙදර ළමයා දෙනකොටයි මොකද ඒකට ප්‍රතිචාරය දෙවිදියක් උනේ. අපි ඒකට කියන්න වෙන්නේ ධර්මතාවය කියලා. ඒක හේතුඵල ධර්මතාවය. එතන තියෙන හේතුව මේකයි. මේක තමන්ගේ ළමයානේ. මොන කරදරේ කෙරුවත් මොන වදේ කෙරුවත් තමන්ගේ ළමයානේ තමන්ගේ සාමිපුරුෂයානේ තමන්ගේ භාර්යාවනේ තමන්ගේ අම්මානේ තමන්ගේ අප්පච්චිනේ කොහොම කියලා ඒක ගැන ඉතර ඒ ඒ දුක්ඛ වේදනාවට ඉතර බරපතල ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. නමුත් මේ තමන්ගේ අනුන්ගේ කියන සීමාව ඇතුලේ මේක වැඩ කරනවා. ඒකයි එතන මම දකින කාරණේ. සුඛ වේදනා පැත්තෙත් එහෙමයි. අර තමන්ගේ ගෙදර ඉන්න මිනිස්සයා උදේ හවස කන්න බොන්න ටික වෙලා දෙනවා, රෙදි හොදලා දෙනවා, ගේ දොරස්පත් කරලා දෙනවා, පිරිසිදු පවිත්‍ර කරලා දෙනවා. හැම දෙයක්ම ළඟට ගෙනල්ලා දෙනවා, ඔක්කොමත් කරනවා. හැබැයි එයාට වැඩි ස්තුති ප්‍රශංසා කරන්න ගතියක් නැහැ. හැබැයි අල්ලපු ගෙදර මිනිස්සයල චූටි උදව්වක් කරුවොත් ඒක පස්සේ බන්න බන්න උදව් ස්තුති කරනවා. අනේ බොහොම ස්තුතියි දාවිලා. ඔච්චර මේ සමායට පොඩි වෙලාවක් ඇවිල්ලා උදව් කරන්නේ. ගෙදර මිනිස්සයා විජේතර බෑයම උදව් කරනවා. ඒකට කවු ස්තුති කරන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිස්සයා නැත්තම් යාදීෙක් හරි ඉතවදෙක් හරි ඇවිල්ලා බෑග් පෙරක් කරලා දීලා ගියා. ඒකට ඉතින් සෑහෙන ස්තුති කරනවා. පස්සේ පස්සේ ආයෙ ආයෙ මතක් කර කරත් ස්තුති කරනවා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? දැන් බැලුව බැලමට මේක හරි නරකයි කියලා අපි නිකන් අර්ථකථනයක් දෙන්න ඉඩ ඉඩ තියෙනවා. නමුත් මේක නරකයි හොඳයි කියලා අර්ථකථනයක් දෙනවට වැඩිය මේක ධර්මතාවයක් හැටියට පිළිගන්න බැරිද දෙගොල්ලටම කියන්නේ. ස්තුතිය සුඛ වේදනාව විඳින කෙනාටයි ඒකට දායකත්වයේ සපයන අයට දෙගොල්ලොටම මේක ධර්මතාවයක් හැටියට දැක්ක ගමන්ම දෙගොල්ලොම මේකෙන් අනිශ්චිත වෙනවා. එහෙම නැතුව වෙනත් විදියකට දැක්කොත් දෙගොල්ලෝ මේක නිශ්චිත වෙනවා. නිශ්චිත වෙනවා කියන්නේ ඉතින් මේ සුඛ වේදනාව දෙන එක්කෙනා කියයි මම මෙච්චර මේ මේ මේ මේ විදියට මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කොහොම මේ මිනිස්යාට මේකේ ගාණක් නැහැනේ කිසිම හැඟීමක් නැහැනේ ආදී වශයෙන් කියලා එයා ඒක නිශ්චිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බාර ගන්න කෙනා සමායට හිතන්න ඉඩ තියෙනවා මම මේකට මේ මදිමේකට මේ මම මේ ස්තුතිවන්ත වෙන ප්‍රමාණය ආදි වශයෙන් කියලා එයා නිශ්චිත වෙන්නේ ඉතින්. ඉතින් ඔය විදිහට මේ දෙක ධර්මතාවයක් හැටියට අපිට දැක ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ගැටලුවක් නැහැ කියලා. හැබැයි ඉතින් නිශ්චිත වුණොත් මේ ධර්මතාවයේ දෙපාර්ශවයටම ආපහු ගැටලුවක් බවට පරිවර්තනය වෙනවා. පුළුවන්. ඉතින් ඕකයි මට ඔය කාරණේ සම්බන්ධයෙන් කියන්නේ. ආදේශානුරූප මෙතන යන අපි තවදුරටත් මේක කතා කරද්දී බහිද්දා කොටසේ ඉන්න පුද්ගලයන්ට මේක තේරෙන්නේ නැත්නම් මේ මේ වේදනා දෙකම ඒක අපිට ටිකක් ඊටත් වඩා ආත්පසින්ම අපහසුයි නේද මේ මේකෙන් ගැලවෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි ප්‍රතිචාර දක්වන්නේ යුත්තේ කොහොමද මේ පුද්ගලයන් දෙදෙනාම පරිහරණය කරලා අපේ මේ ගමනේ ආයුතුද ඒ ඒ එයාට තේරෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගත්තනම් ඇතිනේ. දැන් දැන් මෙයාට මම මේ උදව් උපකාර කරනවා මෙයාට නමුත් එයා ඒක ලොකුවට ගණන් ගන්නෑ. හරිද? එතකොට ඒක එයාට එයාගේ ස්වභාවය කියලා අපි තේරුම් ගත්තනම් ප්‍රශ්න ඉවරයි. ඉතින් අපිට ඕනනම් ඒ උදව් උපකාර දිගටම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතහැරලා දාන්න පුළුවන් නේ අපිට ඒක ඒක ඒක බැඳීමක් නැහැනේ. ඒ වෙලාවට ඉතින් ඒක තේරුම් ගන්න හොඳම දේ එයාගේ හැටි ඉතින් එයා ඒවා වැඩි ගණන් ගන්න අපි උදව් උපකාර කරනවා. නමුත් ඒ අය වැඩි ගණන් ගන්නේ එයාගේ හැටි. එතන ධර්මතාවයක් හැටියට ගත්තොත් ගැටලුවක්. ඉතින් අපි හිතුවොත් මම මේ කරන උදව් උපකාර මෙයා මීට වැඩිය සැලකිල්ලට ගන්න ඕන මේවට මීට වැඩිය සැලකිල්ල දක්වන්න ඕන කියන තැනට ගියොත් අවුල් වෙලා තියෙන්නේ අපි. හ්ම් ඒක එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. Taman අනිශ්චිත වෙන්න පුළුවන් මේක කරනවා නම් අවබෝධයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කරනවා ඒක Tamanට වදයක් කරදරයක් කියලා හිතනවා නම් Taman නිකන් ඉන්නේ. ඉතරනේ. ඒක හරි සරල දෙයක්. ඒකයි තියෙන්නේ. දැන් මම කිව්වොත් ඔයාට ගිලම්පස එකක් හදලා දෙන්න කියලා. ඔයා කැමති නම් ඒක හදලා දෙතේ. නේ? නැත්තම් කියන්න පුළුවන් ඔයාලට මේ වෙලාවේ හදාගන්න. ඔතන කිසි ගැටලුවක් නැහැ. එහෙම නැතුව මම මේක නිතරම නිරත වෙනවා මේක ගැන මේ අවධානය මදි මීට වැඩි මෙහෙම වෙන්න ඕනේ කිව්ව ගමන්ම තමන්ගේ පැත්තෙන් අවුලට ගිහිල්ලා තියෙනවා නේ සාංකුරුෂයට පුළුවන් භාර්යාවට නැත්නම් භාර්යාවට පුළුවන් සාංකුරුෂයට එයා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සේවය දිගටම කරතේ. හැබැයි භාර්යාව හිතුවොත් මේ මිනිස්සයා කිසිම හැඟීමක් දැනීමක් නැහැ මම මෙහෙම කරනවා මෙහෙම කරනවා මේවා ගැන සැලකිල්ලක් නැහැ කියලා එයා ඒකට නිශ්චිත වුණා. තමන් කරන දෙයට නිසිත වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒක මමයි මගේ කියලා ඒකට මට මේකට ප්‍රශංසාවක් ගෞරවයක් ඕන ආදී වශයෙන් ඒ හිතපු ගමන්ම ඒකට නිශ්චිත වෙලා. ඒකට බැඳිලා උපාදාන වෙලා. එතකොටම තමන්ගේ පැත්තෙන් අ르බුදේ පටන් ගන්න තියෙන්නේ. එහෙම නැති වෙන්න තමන්ගේ පැත්තෙන් තමයි මේක ගැටලුව निराකරණය කරගන්නේ අත්වශයෙන්. මේකයි ඉතින් ඕක හරි ප්‍රඥාවෙන් ලොකු ශික්ෂණයකින් කරන්න පුළුවන් දෙයක්. හොඳයි මම හිතනවා අපේ දාන හමුවට ආ කියන්නේ ආලතුමේගේ අර උත්තරේ කතා කරලා ඉවර කරන්න බැරි වුණානේ. ඔව්. අපි හන්දරේ මට හිතෙන්නේ කියලා. අර මල්ලිගේ ප්‍රශ්නේ මට ඒක සෑහෙන්න උත්තර ලැබුණා අපේ හඳුරන්නේ. ඔව්. ඉතින් එහෙනම් හොඳයි. හරි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අදට නිමා කරමු. ඉතින් අපි මතක් කරන්න ඕන නිමා කරන්න කලින් අපි හිත දිනේ ධර්ම සාකච්ඡාවට මුණ ගැහෙන්නේ නැහැ අපි. නැවත අපි මුණ ගැහෙන්නේ අනිද්දා දවසේ කියන්නේ 6 වෙනිදා. රාත්‍රිින්දා. ඉතින් මේ විදිහට ඒ කාරණේත් මතක් කරමින් අද අපි අවධානයට ගත්තේ ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේ ආයතන කොටස ඉතින් ආයතන ක්‍රියාකාරීත්වයේ ධර්මතාවයක් හැටියට දැකලා ඒකට අනිශ්චිත වීමයි මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ අපට ගන්නන්නේ. ඒක අනිශ්චිත වීම අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී උපේක්ෂා කියන වචනේත් ගත්තා ඒ එතෙන්දී. ඉතින් අනිශ්චිත වීම උපේක්ෂා වීම කියන එක බොහොම ප්‍රඥාවෙන් කරන වැඩක්. මොකද නිශ්චිත වුණ ගමන් මේක ක්ලේශයට වැටිලා ඒක දුකකට වැටෙනවා කියන එක දැන් අපි දන්නවා. ඉතින් ඒ දන්න කමත් එක්ක කරන වැඩක් මේක අනිශ්චිත වීම කියලා කියන්නේ. අපි දන්නවා මේකට හේතු වුණොත් මේක ගෑවෙනවා. ගෑවිලා මේ මේ මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියන ඒ කාරණේ දන්න නිසාවෙන් දැනුවත්ව කරන වැඩක් මේ අනිශ්චිතභාවය කියලා කියන්නේ. උපේක්ෂාව වීම කියලා කියන්නේ. ඉතින් ඒක දැන දැක කරන වැඩක් හැටියට අපි කරමු. ඉතින් එතකොට මේ අනිශ්චිත භාවය තුළම අපි බලාපොරොත්තු වෙන මේ මේ ධර්ම මාර්ගයේ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න අපිට පුළුවන්කම ඇති ඉතින් ඒ සඳහා ශක්තිය අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ ජීවිතේදීම ලැබේවා කියන උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදාම්මම නිමා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි Thank you.